Can I ask a question? Yeah, sure. Bante, this is not uh, regarding my meditation. I mean, I, I have been doing meditation for for, a, for some time now, Bante, uh-huh. and huh? uh, doing or everything that. How you uh, doing? Uh, it's it's okay, Bante. I mean, it's very peaceful and. Mm -hmm. I mean, when I, I, have been going for retreats frequently, and during those periods, it has been, you know, a lot of lot of preeti and sukha and uh, lightness of the body and mm, mm-hmm. feeling uh, tranquil. So I think um, it's okay, Bante. Uh, my my my uh, meditation. I think it's okay. I mean, as much as I can do. Yeah, when we are at home, we don't have a lot of time, no, Bhante, so we can do only how much we, uh, how much time we have, you know, depending. And that's also okay. I, I feel light mm-hmm. and I feel um, uh, you know, Preeti and Sukha, but I don't, I am unable to go beyond that uh, when I'm, um, when I'm at home because I, I have limited time, but uh, I, I do get, you know, certain levels of concentration, which, uh, which, which I'm happy about for the time that I put, put there. Hmm, hmm. So we are doing sutta readings and um, we have Kalyana Mitra and like this uh, we attend uh, sessions, you know, with the monk. mm So uh, we are doing all these things. So my question really is, mm-hmm. we should also now try to aim higher and have some goal where, you know, try to fulfill the, the requirements for sotapanna status, you know, so that's what I wanted uh, some guidance from you, Bante, because we are all doing these things, but we have to have a goal and a purpose. Uh, hmm. and we must have some guidance and encouragement and some structured way of trying to attain the second level, Bante, because we can otherwise just keep on doing these things and not go anywhere. So that's my question. Okay. If you can give us some guidance and some advice and how we should structure I mean, we are all doing what we are, what you said now when you started your, your, the small um, talk, you know, you said we had to have the thinking and the speech and yeah. um, behavior, you know, we are, and we are doing all those sila and trying to develop Panya, but we want to do it in a structured way, Bante. So, because all these people here are all on that, they all want to go beyond. I mean, some, no point every day doing the same thing and not having like a structure to go a bit to the second level. That's what I'm, that is my question, Bhante. Yeah. So can you explain, Mama, what's the meaning of the second level? No, now Ubante, we are we are doing okay. All almost everybody here. They, I mean, you know, they are all trying to have the sealer and they're trying to have the samadhi. But I'm saying the second level is now. I think we should try to attain the first uh, first stage of enlightenment, to become uh-huh. at least a ah, ah. sotapanna. So uh-huh. we are thinking of these things, but I think we need to have that structure now, you mm, know, mm. and that's what I'm, maybe I'm, I'm being ambitious. I don't know, but maybe you can give us some guidance. I need okay. to have some guidance as to whether we are doing it correctly, how should we do it, shouldn't we mm, sort of, you know, aim for that? That's what I feel. We shouldn't we aim for that, Bhante. Mm. Don't you think so? I, I don't know. I like your opinion. Okay, Amma. Okay. Thank, thank you, Bante. Welcome. Is it okay if I say in Sinhala? Yes, yes, Bante. I, I can understand. So if I have some uh, misunderstanding, I can ask you. Otherwise, I understand what you say. I understand. Thank you. ඉතින් මගේ ප්‍රශ්නේ අපි මේ විදිහට සිහිය පුරුදු කරනවා හරි ඒ කියන ගයිඩන්ස් භාවිතා කරනවා ඒක ධර්ම මාර්ගය තුල මාර්ගඵල සාක්ෂාත් කර ගන්නට මාර්ගඵල ලබා ගැනීම පිණිස හේතු වෙන්නේ කොහොමද කියන එක ගැන මම හිතන්නේ අම අහන්නේ අපි ඒක දැනගෙනම වෙන්න ඕන දෙයක්. ඒක දැනගෙන වෙන්න ඕන නම් ඒක වෙන්නේ කොහොමද? මේ කරන විදිහෙන් ඒක කෙරෙන්නේ කොහොමද කියලා. ඉතින් සෑහෙන කන්න බොන්න වෙන ප්‍රශ්නයක් ඇත්තටම කියනවා නම්. මාර්ගඵල ළඟා ළඟා කර ගන්නට හෝ නිර්වාණය සාක්ෂාත් කර ගන්නට බුදුහාමුදුරුවෝ කියන මාර්ගය තමයි අතරම කියනවා නම් ආරියස්ථාංගික මාර්ගය. ඒක තමයි භාවිතා කරන්න ඕන. එතකොට සාමාන්‍ය ජීවිතය තුළ අපි කරන කතා බහ තුළ සම්මා භාවයක් තියෙනවද? එහෙම නැත්නම් යහපත් වූ භාවයක් එහෙමත් නැතිනම් තවත් විදිහකට කියනවා නම් නිවැරදි භාවයක් තියෙනවද කියලා අපිම තමයි දන්නේ. Tamanම තමයි දන්නේ. තමන් ගාව තියෙන අදහසේ, තමන් ගාව තියෙන සංකල්පනා, තමන් හිතන සංකල්පනා කරන කතා බහ කරන වැඩ කටයුතු ජීවිතයට වෑයම් කරන උත්සාහ කරන විදිහ ජීවිතේ පවත්වන ආකාරය වගේම Taman සිහියේ සිහියේ තබා ගන්න දේවල් වගේම හිත තැම්පත් කර ගන්නා වූ විදිහ ස්වභාවය සම්මා විදිහට තියෙනවා නම් යහපත් වූ භාවයෙන් තියෙනවා නම් අන්න එයා ඒ පුරුදු කරන්නේ ওই කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයම තමයි. එතකොට ඒක පුරුදු කරන්නට මූලිකවම නැත්නම් ප්‍රධාන වශයෙන්ම අපිට උවමනාම වෙන සාධකයක් හැටියටයි සතිය බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. සතිය ගැන කියන්නේ කොහොමද? සතාදිපතයෝ කියලා කියන්නේ. සතිය අධිපති කෙනෙක් අතරම කියනවා නම් අධිපති කියලා කියන්නේ අපි කියමුකෝ ගෘහාධිපති කියලා කියනවා. ඊළඟට අපි හිතමුකෝ ව්‍යාපාරික ආධිපති. මෙතුම එහෙම කියලා. විගණක ආධිපති. මොම් සිංහල තියෙන වචන. එතකොට ඒ වගේ තේරුම එයා යම්කිසි තැනක ලීඩර් කෙනෙක්. එයා එයා ඉහළ ඉහළ ස්තරයක ඉන්න කෙනෙක්. එයා යටතේ අනෙක් හැම දෙයක්ම පාලනය වෙනවා, හෝ පරිපාලනය වෙනවා කියන අර්ථයෙන්. ඉතින් එන්නේ ඒකයි මේ සතිය කියන එක මේ තරමටම වැදගත් වෙන ස්වභාවයක් තියෙන්නේ. මොකද සිහියෙන් අපිට උගන්වලා දෙනවා, පෙන්වලා දෙනවා මම මේ වෙලාවේදී සිහිය තියෙනවා නම් තමයි කියනවා. මේ වෙලාවේදී දරණ අදහස තුල තියෙන්නේ මමත්වයේ කැටිවිච් එකක් නම් එහෙම නැත්නම් ආත්ම සංඥාව වර්ධනය කරගන්න බවක් නම් ඒ දේ සිහිය අපිට පෙන්වලා දෙනවා. නමුත් මංගාව මේ වෙලාවේදී කරන දේ තුළ හෝ දකින දේ තුළ අහන දේ තුළ දැනගන්න දේ තුළ හිතන දේ තුළ තියෙන්නේ මමත්වේ වර්ධනය කරගන්න එකක් නෙවෙයි නම් අන්න ඒකත් සිහිය අපිට පෙන්වලා දෙනවා. එතකොට වෙනතුනේ අපි පුරුදු කරන්න ඕන මේ ධර්ම මාර්ගය පිළිගන්න අය හැටියට සද්ධාවෙන් ආරෂ්ඨාංගික මාර්ගය අපේ ජීවිතය තුළ වඩන්ට ඕන නිවන් දකින්න කියන අදහස තියෙන ඇත්තෝ හැටියට නම් අපි නිතර නිතර භාවිතයට ගන්නට ඕන ඔය කියන නිවැරදි මාර්ගය තුළ අපි ගමන් කරනවාද කොහොමද කියන එකයි. ඉතින් මේ නිවැරදි මාර්ගය කියන එක ආරෂ්ඨාංගික මාර්ගය හැටියට කියලා තියෙන එකේ ඒක ඒ ඒ காரணා අටේනොත් ඔය කියන காரணා අටම භාවිතා කරන්න පුළුවන් එක කාරණාවක් තියෙනවා නම් නැත්නම් ඒ එකම විහිදිලා යන ඒ අටම විහිදිලා යන එක කාරණාවක් තියෙනවා නම් අන්න ඒ එක හැටියට තමයි ඔය සතිය දේශනාවේදී සඳහන් වෙන්නේ. ඉතින් ඒකින්දයි විශේෂයෙන්ම මගේ සිත් ගත්තේ ওই සතිය කියන මාතෘකාව පුරුදු කරාට. එහෙම වෙනකොට සක්කායදිට විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කියන ওই පළවෙනි හොඳ කියන කාරණා ටික තමයි අපිම තේරුම් ගන්න පටන් ගනීවි අපේ ජීවිතය තුළ දේවල් වලට තියෙන ඇලීම කොච්චරක්ද ඒවට තියෙන බලාපොරොත්තු ලොල්කම කොච්චරක්ද කියලා Tamanටම තේරෙන්න පටන් ගනීවි. හැබැයි අපි ඒක පොතේ තියෙන දැනුම ගලප ගන්න උත්සාහ කරොත් එහෙම ඒක සිද්ධ වෙන වෙලාවට අපිට ඒක අල්ලන්න බැරි වෙනවා. ඒක හිඳයි සිහිය දිනු කරන්නේ. ඒක හිඳයි අපි ආනාපානිය වගේ දෙයක් මේ තරම් පුරුදු කරන්නේ. අර වගේ පූර්ණ උපේක්ෂාවක් හදාගන්න. එතකොට සාමාන්‍ය ජීවිතය තුලත් ඇහැ කන නාසය දිවකය මන කියන ඉන්ද්‍රියන් ඔස්සේ වැඩ කටයුතු කරන අතර අපිට රූප දිහා බලන්න පුළුවන් ලොකු ලොල් බවක්, ඇලීමක්, ආශාවක් එක්ක. ඕ ගැටීමක්, ප්‍රතික්ෂේප කිරීමක් අන්න ඒ වගේ දෙයක් එක්ක. හැබැයි ඔය දේ ගැන විස්තර කරන්න පොත්පත් 1000ක් තිබ්බ වුණාට ඔබ තේරුම් ගන්න වෙන්නේ ඒක සිද්ධ වෙන වෙලාවෙදි විතරයි. ඇත්තටම මම ඇහෙන් දකින රූපයට ඇලෙනවද? ඇත්තටම මම ඇහෙන් දකින රූපයට ගැටෙනවද? ඔය වගේමයි කනෙන් අහන ශබ්දෙට, නාසයට දැනෙන ගඳ සුවඳට, අන්න ඒ වගේ විදිහට සරල විදිහට කිව්වොත් එහෙම ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියලා. එතකොට සක්කාය දිට්ඨිය කියන එක තමන් තුළ මේ ආත්ම සංඥාව කියන එක තියෙනවද නැද්ද කියන එක අපිමයි තේරුම් ගන්න පටන් ගතිය උත්තේ වර්තමානයේ තුල අපි කරන කියන දේවල්. කවුරු හරි කෙනෙක් මාර්ගඵල කියන දේවල් සාක්ෂාත් කරගන්නවා නම් මම විශ්වාස කරනවා එයාට තේරෙන්න පටන් ගන්න වෙන්නේ මෙහෙමයි කියලා මම හිතනවා පොතේ පතේ තියෙන හැටියටත් එක්ක. එයතු කියාවි ඒ කාලේ මෙන්න මෙහෙම අදහසක් මට තිබුණා. මේ විදිහට ඇහෙන් දකින රූපයට මම ඇලුනා ඇලිච්ච බවක් තිබා ලොල්ලෙච්ච බවක් තිබා නමුත් දැන් එහෙම එකක් නැහැ අන්න ඒ විදිහේ කාරණාවක් ඒකට හිතෙන්න පුළුවන් හෝ කියන්න පුළුවන් ඉතින් තමන් මේ කරගෙන යන ප්‍රතිපදාව ඔය කියන විදිහේ දුකෙන් නිදහස් වෙන ප්‍රතිපදාවක්මයි කියන එක ගැන සැකයක් නැති වෙන්න පටන් ගන්නවා දුකෙන් නිදහස් වෙන්න දුකෙන් තොර වෙන්න කියලා අර සාමාන්‍ය ලෝකයක් කරනවා වගේ විවිධාකාර ලෝකෙ නැති දේවල් කරන එක නතර කරලා දාපියා. ඉතින් ඒ කියන කාරණාවල් ටික මේ අපේ ජීවිතය තුළ තමන් කොච්චර විදියක් තමන් කොච්චර ප්‍රමාණයක් පුරුදු කරනවාද කියන එක ඇත්තටම තමන්ම තේරුම් ගන්න ඕන කාරණාවක්. මේක සූත්‍රවල තියෙන මෙන්න මෙහෙම දෙයක් අපිට කරන්න පුළුවන් වෙන්නේ අර උදැල්ලෙන් පොළොව හරන එක විතරයි. උදැල්ල ගෙවෙන එක උදැල්ලේ දෙයක්. ආන් ඒ වගේ එකක්. ඉතින් අර කිකිලිය විතර රකින්නවා වගේ කියලා කියනවා මේක එක පැත්තකින් අපිට කරන්න පුළුවන් වෙන්නේ බිකරුවල වාඩි වෙලා ඉන්න කිකිලි වගේ වාඩි වෙලා ඉන්නවා. එතකොට ඇවිල්ලා ඒ කාලෙදි සුසු කාලෙදි පැටවුටි ගෙඩේට. අන්න ඒ වගේ. ඉතින් කරන්න ඕන හොඳම දේ තමයි සාමාන්‍ය ජීවිතය තුළ ආරෂ්ඨාංගික මාර්ගයේ තියෙන ওই කාරණා අට අටෙන් අපිට දැනෙන අපිට තේරෙන අපිට කරන්න පුළුවන් කාරණාවක් කරන්න පටන්. යහපත් විදිහට ඒ දැනෙන තේරෙන කරන්න පුළුවන් දේ කරන්න පටන්. ඒ ඔකෝටම ಉಪකාරී වෙන එක කාරණාවක් ගැන කිව්වොත් එහෙම සිහිය තමයි. ඒ සිහිය තුළ ඔය කියන හැම ලක්ෂණයක්ම කවර් කරන්න පුළුවන් වෙන තරමට නැත්නම් ආවරණය කරන්න පුළුවන් තරමේ හැකියාවක් බලයක් තියෙනවා. ඒකයි සිහියට මේ තරමටම යොමු කිරීමක් මම කරන්නේ මගේ පැත්තෙන් විශේෂයෙන්ම. හේතුව තමයි සිහියට ওই හැම දෙයක්ම දකින්න පුළුවන්කම තියෙනවා. අපි මමත්වයේ කියන එකට යට වෙලා එහෙම නැත්නම් තරහට යට වෙලා රාගයට යට වෙලා මෝහයට යට වෙලා කෙලෙස් වලට යට වෙලා මොන හරි දෙයක් කරනවද? එහෙම නැත්නම් ඒකට යට නොවි වෙනත් පැත්තකින් මොන හරි දෙයක් කරනවද? දකින්නවද? අහනවද? බලනවද? හිතනවද? දැනනවද? දැනගන්නවද? ඒ හැම එකක්ම සිහිය කියන දෙයට ඔය සිහිය කියන වචනයට තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි ඔය සිහිය කියන එක අල්ලන්න ටිකක් අමාරුයි. ඒක හින්දා සමහරක් වෙලාවට අපි කරන කියන දේවල් වල අපිට අර ගොඩාක් ධර්ම කාරණා වගේ එකතු වෙන්න පටන් ගත්තොත් එහෙම අපි එතකොට රැක කරන්න පටන් ගන්න පුළුවන් සමහරක් වෙලාවට ගොඩක් වෙලාවට අතරම කියනවා නම් මොන දේ කරොත්ද හරියන්නේ මොන දේ කරොත්ද වැරදි වෙන්නේ ආන් මේ වගේ ආකාරයට. එතකොට සිහිය හැබැයි ඔය කියන දේ වුණත් අපි පෙන්වලා දෙනවා. දැන් මම හිතන්නේ දෙගිඩියාවෙන් කියලා. එතකොට මොන දේ හිතුවත් එකයි මොන දේ නොහිතුවත් එකයි. මේ හිතන්නේ දෙගිඩියාවෙන් කියන එක ගැන අපිට තේරෙනවා නම් එහෙමනම් ඒ මොහොත තුල තියෙන කාරණාව ගැන තේරුම් ගන්න පටන් ගන්නවා. එතකොට මේ මොහොත තුළ අපි සැකයෙන් නම් ඉන්නේ. සැකයක් තියෙනවා නම් ඒ සැකේ කියන එක ඇති වෙච්ච විදිහ දන්නවා නම් ඒක තියෙනකොට තියෙන විච්චය දන්නවා නම් නැති වෙනකොට නැති වෙන විච්චය දන්නවා නම් එමනම් එයා ඒ ඉඳලා තියෙන සිහිය තුලයි. හැබැයි අපි දන්නේ නැහැ නම් සැකයක් තියෙන විච්චය දන්නේ නැත්නම් සැකයක් එක්ක ජීවත් වෙන විච්චය දන්නේ නැත්නම් සැකේ අපි ගාවෙන් නැතිනම් මේ නැති විච්චය දන්නේ නැත්නම් සැකසහගත විදිහට කතා බහ කරන්න සැකසහගත විදිහට වැඩ කටයුතු කරන්න තව තවත් සැකසහගත විදිහට හිතන්න පතන්න plan කරන්න කල්පනා ඇති කරගන්න උත්සාහ කරන්න වැඩ කටයුතු කරන්න ඔය හැම එකකටම යොමු වෙන්න යෙදෙන්න පුළුවන්. නමුත් සිහිය තියෙන හන්දයි ඒ කියන පොඩි පොඩි காரணා පවා අපිට දැනගන්න තේරුම් ගන්න පටන්. එතකොට භාවනාවෙන් කරන්නේ අපි ඕක දැනගන්න පුළුවන් වෙන විදිහේ හොඳ තියුණු සිහියක් ඇති කරගන්න. ඒ දියුණු තියුණු සිහියට හැම මොහොතකම සිද්ධ වෙන කාරණාවල් ටික දිහා හොඳට දැනගන්න තේරුම් ගන්න පුළුවන් කමක් හම්බ වෙනවා. එතකොට යම් කිසි වෙලාවකට කවුරු හරි කෙනෙක්ට මාර්ගඵල අවබෝධයක් වුණොත් ඒක හීනෙන් වෙන දෙයක්වත් නෙවෙයි පැහැදිලිවම කියනවා. නමුත් අර කවුරු හරි දෙවි කෙනෙක් ඇවිල්ලා වගේ කියන එහෙම දෙයක්වත් නෙවෙන්න පුළුවන්. ඊට වඩා ඒ කාලේ මම මෙහෙම දෙයක් වෙනකොට මෙහෙම හිතුවා වුණාට දැන් මම මේක හිතන්නේ නැහැ. කියන ආංගයේ වගේ අදහසක් අපි තුල පහළ වෙන්න පටන් ගන්නවා. ඒක ඇත්තරම එතකොට වෙන කෙනෙක්ට කියන්න උවමනා කරන දෙයකට වඩා Taman ජීවිතය තුළ පැහැදිලිවටම නිහතමානීත්වයෙන් ස්පර්ශ කරගත්ත නිහතමානයෙන් අගය කරන නිහතමානීව දැනගෙන ඉන්න කාරණාවක් බවට විතරක් පරිවර්තනය වෙනවා. එහෙම වුණාම මේ සාමාන්‍ය ලෝකයේ අපි ඉන්න ඇතු හැටියට අපි අර විභාගයක් ලිව්වහම ඒකේ ප්‍රතිඵලය බලාපොරොත්තු වෙනවා වගේ එහෙම නැත්නම් ගහක් හැදුවොත් එහෙම ගෙඩියක් බලාපොරොත්තු වෙනවා වගේ සල්ලි ටිකක් බැංකුවට දැම්මොත් මොකක්ද කියන්නේ පොලියක් බලාපොරොත්තු වෙනවා වගේ එහෙම එහෙම කාරණාවල් තිබ වුණාට ධර්ම මාර්ගය තුල තියෙන මේ කියන මාර්ගඵල අපි භාවනාවේදී ওই කියන විදිහට සිහිය පුරුදු කරන්ට වුණාම දැනුම් තේරුම් ඇති කරගනීවි ඒකී තියෙන බලාපොරොත්තුවත් උමනා නැති දෙයක් කියලා. ඒ මොනොත් එහෙම අපි මේ ලෝකේ තියෙන දේවල් ටික බැහැර කරන්න විතරක් ඉගෙන ගන්න ඒ කියන්නේ නිහතමානීත්වය ඇති කරගන්න විතරක් ඉගෙන ගන්න පිටසක් වට පරිවර්තනය වේවි. විශේෂයෙන්ම පළවෙනියෙන්ම කායිකව ඊළඟට මානසිකව චෛතසිකව ඒ කියන හැම කොටසක්ම බැහැර කරන්න පුළුවන් තරමක් ඉගෙන ගන්න පටන් ගනී. එහෙම වුණාම අපිටම අපි ගැන සැකයක් නැති වේවි. ධර්ම මාර්ගයෙන් තුල ගමන් කරන නැත්නම් දුකෙන් නිදහස් වෙන මේ කියන මාර්ගය ඇත්තටම වැරද්දක් නෑ කියලා. එතකොට ওই කියන මාර්ගය තුල අපි ඉගෙනගෙන වැඩුවා හෝ දැනගෙන පුරුදු කළා හෝ ඒ දෙකම පුරුදු වෙලා තියෙන ආරෂ්ඨාගික මාර්ගයම තමයි. ඉතින් මේ සම්පූර්ණ කතාව තුළ මම කියන්නේ දැඟලුවේ ওই කියන මාර්ගඵල අවබෝධයට ආමේ භාවිතා කරන්න තියෙන ඒ කායන මාර්ගය නම් ආරියෂ්ඨාංග මාර්ගයම. හැබැයි ඒ මාර්ගයේත් ඔයත් හැවුවොත් එහෙම හාමුදුරනේ මේ කාරණා ඔක්කොම ටික අල්ල ගන්න පුළුවන් එකක් තියෙනවද කියලා අන්න ඒකට 100 කියලා කියන්නේ. ඉතින් ඒකයි 100 කියන දෙයට මේ තරමටම ආభాෂයක් නැත්තම් තැනක් දෙන්නේ. අපි නිවැරදි අරමුණක් අපේ ජීවිතය තුළ තියා ගන්න ඕන අනිවාර්යයෙන්ම. මහාන වෙනකොට බුදුහාමුදුරුව අපිට උගන්වන්නේ සබ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණතාවය කියලා. සියලු දුකෙන් නිදහස් වෙන්න නිර්වාණය සාක්ෂාත් කරගන්න කියනවා. ඒක කරගන්නකොට මාර්ගඵල කියන ඒවා කොහෙන් කොහෙන් හරි එකතු වෙවි. නමුත් කමක් නැහැ. මේ තියෙන ස්වභාවය තුළ අපිට තේරෙනවා නම් සැකයක් නැතුව ඒ කාලේ මගේ තිබිච්ච මමත්වය මේ වෙනකොට අයින් වෙලා තියෙනවා. ඒ කාලේ තිබිච්ච ලොල් බව නැත්නම් ගැටෙන බව මේ වෙනකොට වෙනස් වෙලා තියෙනවා වෙනස් කරගන්න පුළුවන් කමක් තියෙනවා. එහෙම නැත්නම් ඒ කාලේ තිබිච්ච මනාපය ඒ කැමැත්ත අයින් කරගන්න මෙන්න මේ විදිහේ ක්‍රියාදාමයක් කරන එක තුලින් මට පුළුවන් වෙලා තියෙනවා කියලා දන්නවනම් අන්න ඒ ටික ක්‍රියාත්මක කරා නම් කවදා හරි දවසක අපි නිට්ටාවට එයි ස්ථිරත්වයකට එයි අපේ හිත තුළ අපේ ජීවිතය තුළ දැන් මම මේ විදිහටම කරනවා එහෙම වුණාම දුකෙන් නිදහස් වෙනවා අන්න ඒ දවසේ තමයි අපිට සැකයක් නැති වෙවි අපි ගැන පුද්ගලිකව තමන්ගේ පුහුණුව ගැන ආයෙ මට මෙහෙම දෙයක් කරන්න ඕනද නැද්ද කියලා එහෙම නැත්නම් මොන දේ කරන්නද ඕන මොන දේ කරපුවාමද නිවන ලැබෙන්නේ කියන ඒ සැකයෙන් ඒ දෙගිඩියාවෙන් අපි නිදහස් වෙලා තියෙනවා. එහෙම වුණොත් එහෙම අපිට පූර්ණ වෙච්ච නිදහස් මනසකින් සාමාන්‍ය ලෝකයේ දිහා බලන්න පුළුවන් ඇහැක් හම්බ වෙවි. මම හරිය කැමති හාමුදුරුව කෙනෙක් තමයි තාලපුට හාමුදුරුව. උන්වහන්සේගේ ඒ තේරගාතාවල තියෙනවා කවුරු හරි කෙනෙක් මට ಗುಣ කියද්දිත් මනිද්දිත් එක හා සමාන විදිහේ අදහසකින් ඒ දෙකටම මුහුණ දෙන්නේ කවදාද? ඒ වගේ දවසක් කවදානම් මම ඇති කර ගන්නවාද? අරගෙන බලන්න තේර ගාථා තාලපුට හඳුරන්නේ. ඒ වගේ අර අපේ ජීවිතේට යහපත සහ අයහපත කියන ඒ දෙකම ලැබෙන ඕනම වෙලාවකදී සමන් තුලෙයන් තදිදන් කදාමේ. එහෙමයි කියන්නේ. ඒ දෙක සම සමතුලිත හැටියට දකින්න පුළුවන් වෙන දවස කවද්ද මම ඇති කරගන්නේ කියන අදහස තියාගන්න එක හොඳයි මම හිතනවා. එහෙම වුණොත් එහෙම අපි අර මාර්ගඵල හැටියට ওই තියෙන කාරණා ඔක්කොම ටික හකුළුවලා අරගෙන ඒකේ ASCII ඒ ටික ඔක්කොම තැම්පත් වෙලා ඇති වෙයි. එහෙම වුණොත් එහෙම මේ අපිට මේ ධර්මාර්ගය තුළ බොහෝම හොඳ ගමනක් යන්න පුළුවන් වෙනවා. නමුත් සාමාන්‍ය ජීවිතය තුළ අපි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉගෙනගෙන විභාග වලට ලියලා ඒ වගේන් පාස් වෙන අය හැටියට ගහක් හදලා ගෙඩියක් බලාපොරොත්තු වෙන අය හැටියට පිටාට නාකයි මේ ටික මේ ටික කරපුවාම අහවල් ටික ආලෝකයක් වගේ හැටියට පහළ වෙනවා. එහෙම වුණොත් එහෙම අපි අර ධර්මාර්ගයේ වඩන්නේ අර අතහැරීම පුරුදු කරන්නේ අල්ලා ගැනීම බලාපොරොත්තු වෙන වගේ වෙනවා. අන්න ඒකින්ද ආරියස්ථාංගික මාර්ගයමයි ක්‍රියාත්මක කරන්න ඕන. ඒකමයි වඩන්න ඕන. ඒකමයි පුරුදු කරන්න ඕන. ඒක විතරක් අපි හැම වෙලාවකම පුරුදු කරනවා නම් අපි දුකෙන් ඉන්න වෙලාවටත්, සැපෙන් ඉන්න වෙලාවටත්, අපිව සන්තෝෂ වෙලාවටත්, අපිව නොසන්තෝෂ අසන්තෝෂ ඇති වෙන වෙලාවටත් ඒ හැම වෙලාවකම මේ ටික පුරුදු කරනවා නම් එහෙමනම් අපි මේ මාර්ගය තුල ඉන්න ඇත්ත හැටියට තමයි කියන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණොත් එහෙම කවදා හෝ දවසක ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න අපිට පුළුවන්කම ලැබෙයි. වගේම අපිටත් මතක තියේවි අහවල් කාලයට පස්සේ මට මේ මේ වගේ තිබිච්ච දුක් වලින් මම නිදහස් වුණා. මේ මේ මේ විදිහට හිතන දේවල් වලින් මම නිදහස් වුණා කියලා. ඒකට ඒ විදිහට සිද්ධ වෙච්ච අවස්ථාවල් නම් අපේ ජීවිතය තුළ ලොකු පරිවර්තනයක් ඇති කරපු අදහස් හින්දා ලොකු පරිවර්තනයක් ඇති කරපු දේවල් හින්දා ඒවා අපේ හිතේ හැමදාම වගේ රැඳිලා තියෙනවා. මතකයේ තියෙනවා. අතනම කියනවා සූත්‍රවලත් කියනවා අපිට ඒ වගේ හොඳ අදහස් ආපු කාරණා කීපයක් තියෙනවා ඒ ටික නිතර නිතර මතක් කරන්න කියලා. අඟුත්තර නිකාය හතරේ තියෙනවා. ඉතින් කොහොම හරි කමන්නේ. ඒ හැම එකකටම හේතු වෙන එකම එක මාර්ගය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කිරීමයි. හොඳේ? නසන. Thank you, Vante. Now, I, uh, what I understood was the main thing is we can't have expectations. It just happens when it happens. Yeah. And um, the main thing is mindfulness and following the Eightfold Path. Yeah? That's correct, Bante? Yeah, yeah, totally. Yes. Thank you so much, Bante. Much merit. අවසර ස්වාමීන් වහන්සේ එහෙම ලසන සයනන්ස මම ආනාපාන සතිය සාමාන්‍යයෙන් දවසේ උදේ වරුවට හවස වරුවට එහෙම පුදුම වැඳලා වඩනවා. ඊට අමතරව පාන්දර මං හතරට විතර නැගිටලා ආනාපාන සතිය වඩනවා. ඒක කවදාහත්ම සයනන්ස මට ඒක निराවුල්ව මගේ මනස එක්සත් එකතු කරගන්න අමාරුවක් තියෙනවා. ඇත්තට මට නිින්ද යන්නේත් නැහැ මට තේරෙනවා ඒ වෙලාවේදී. නමුත් ඒ වුණාට මට අර මගේ මූල මූල කමටහන කියන තැනට මගේ අරමුණ ගන්න බැරුව යනවා සයනන්ස. ඒකට මට වහන්සේගේ උපදේශත් මම බලාපොරොත්තු වෙනවා සන්නංශ. ඔව් අම ඔය කියන එක තව පොඩ්ඩක් විස්තර කරොත් ආනාපානේ මොන විදිහටද දැනෙන්නේ? දැන් මෙහෙම සන්නහස මට ඒ පාන්දර වඩන වෙලාවට මනස මම බුදුන් වැඳලා එහෙම කරාට මගේ සිතුවිල්ලට මට හිත ගන්න බැරුව යනවා ඒ වෙලාවට. හිත එහෙට යනවා මෙහෙට යනවා. ඔව්. ආනපානෙට ගන්න බෑ. වෙන්න බැරුව යනවා. ඒ ඉතින් මම ඒ වෙලාව මට ඒක ගැළපෙන්නේ නැද්ද? එහෙම නැත්නම් සයන්ස් මට ඒ ගැන උපදේශක් ලබා දෙන්න. මම මම අවසරයි. එහෙමයි. ඔබතුමගේ ප්‍රශ්නේ අනේ සමාවෙන්න ඕන මට ආයි කියනවා. මම ආනාපාන සතිය වඩනවා. උදේටත් මට ඒක හොඳින් විනාඩි 25කට වැඩි කාලයක් වගේ සිත අරමුණේ තියාගෙන අනෙක් පැත්තට ගියත් මට ඒක වඩන්න පුළුවන්. හවස පුදුම වැඳලත් මට ඒක කරන් ආනාපාන සතිය හිත පිහිටුවා ගන්න පුළුවන්. ශබ්දවලට යනවා, සිතුවිලි වලට යනවා. නමුත් එහෙම පුළුවන්. පාන්දර මම හතරට විතර අවදි වෙලා ආනාපාන සතිය වඩනවා මට එතෙන්දී අර වෙලාවල් දෙකේ වගේ කිසි වෙලාවක මට සිත එකලස් කරගන්න බැරුව යනවා සයන්ස්. එතකොට මම එතකොට හිත ඔව් හිත ඒ වෙලාවට කොහාටද යන්නේ? ඒ කියන්නේ සිතුවිලි වලක තියෙනවා නිකන් ඇතරේ වෙලාවට ශබ්ද නැහැ ආවට පරිසරේ මුකුත්ම ශබ්ද නැති වෙලාවක් මේ සිතුවිලි වල යනවා නිදිමතකුත් නැහැ නිදිමතකට වැටෙන්නේ නැහැ නින්දට ඊට ඔලුව පිරිලා වගේ වෙනව ඇරුණුකොට මට තේරෙනවා මම භාවනාවේ හිටියේ නෑ නේද කියලා අන්තිමට පැයකට විතර පස්සේ එහෙම කරනකොට හේ එතකොටම ඔය කියන්නේ ආනාපානයට ආපු බවවත් එහෙමමවත් තේරෙන්නේ නැද්ද? ඒ වෙලාව නෑ නෑ. ඔව් ඒ වෙලාවට එහෙම නෑ සයිලන්ස්. ඉතින් මම යෝජනාවක් දැන් ඕක ඕක අවසරයි ඈ. ඕකම දැන් කාලයක් තිස්සේ ඔහොම වෙනවද? එහෙම නැත්නම් ඊයේ මේ ඉස්සරම මම පාන්දර වැඩුව කාලෙක ඉතින් මට හොඳින් පුළුවන්කම තිබ්බා. නෑ අවදි වෙච්ච වෙලාවක් තිබ්බනම් එහෙම මට කරගන්න හැකියාවක් තිබ්බා. මේ මෑතක ඉඳලා තමයි මේ தත්ත්වය තියෙන්නේ සයන්හන්ත. ඒ. අම සක්මන් කරලා වගේද පරයන්කට යන්නේ එහෙම නැත්නම් එහෙම නැතුවද? නෑ සයන්හන්ස පාන්දර සක්මන් නැතුවයි යන්නේ නම් ඒ වෙලෙට. මගේ යෝජනාව ඔය වගේ වෙලාවට හොඳයි අම භවනාවේ ඉරියව්ව මාරු කරන එක. සමහරක් විට ඔතනදී මනස අවදියෙන් තියෙනවා. නමුත් එයාට මොකුත් අල්ලන්න තේරෙන්නේ නැහැ. අපි හිතමුකෝ නිදාගෙන ඉඳලා නැගිටිනින්දා සමහරක් විට ඒක තුළ තියෙන ඒ ඒ නිදිමත ලක්ෂණ ටික තාමත් ප්‍රකට වෙනවා වෙන්න පුළුවන් මනස අවදි වෙලා තිබ්බට. ඒක හරියට නිකන් අර හීනයක් දකිනවා, ඒ කියන්නේ හීන දකිනවා කියලා කියන්නේ ඇත්තටම 100%ක් නිදි නැහැ කියන එක වගේනේ. භාගට නිින්දෙදි කියලා හීන දකින්න. අන්න ඒ වගේ භවනාවට වාඩි වුණා වුණාට අපිට තාම 100%කම අවධානය අපේ භවනා අරමුණට ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වෙලාවට ගොඩක් හොඳයි එක්ක ඉරියව්ව මාරු කරන එක. එහෙම නැත්නම් ආනාපානයම දකින්න ඒ බලාපොරොත්තු වෙන එක චුට්ටක් අයින් කරගන්න. ඇත්තටම කියනවා නම් ඔය වගේ වෙලාවට හිත ටිකක් අවශ්‍ය ගන්න මොන හරි කාරණාවක් කරන්න පුළුවන් නම් හොඳයි. විශේෂයෙන්ම අපි හිතමුකෝ දැන් අර අර අර නෝන කෙනෙකුත් කිව්වා අර පොතක තිබ්බ කියලා ආනාපානේ වඩනකොට ඒ කරන්න කියලා මූලික කාරණා කීපයක් අර උදාහරණයක් ඇරෙට ඔය තේරෙන්නේ නැත්නම් අර ගණන් කරන්න කියලා අන්න ඒ වගේ එහෙම මොනවා හරි ඒ වගේ ටිකක් භාවිතා කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් අපි හිතමුකෝ මොනවා හරි සූත්‍රයක් වගේ දෙයක් මෙනෙහි කරන්න පුළුවන් නම් ඒත් කමන්නේ. දැන් තායිලන්ත ක්‍රමයේදී කරනවා බුද්ධෝ කියන වචන දෙක භාවිතා කරනවා. හුස්ම ගන්නකොට බුද් කියලා මෙනෙහි කරනවා. හුස්ම පල්ලෙහාට දානකොට ධෝ කියලා මෙනෙහි කරනවා. ඒ වගේ අර හිතාමතාම සිතුවිල්ලක් දාලා ওই වගේ වෙලාවදී අම්ම ඇත්තටම කියනවනම් දැන් හිත හැංගිලා වගේනේ. ඒ හිත හැංගිච්ච වෙලාවට අපි ඒ හිතව හිත පොඩ්ඩක් එළියට ඇදලා ගන්න විදිහේ මොනවා හරි ක්‍රියාදාමයක් බාහිරින් කරන්න. හැබැයි ඒක ගොඩක් අර එක්සයිටඩ් වෙන විදිහේ ගොඩක්ම ඔප්නැන් වෙන විදිහේ දෙයක් කරන එක මම හිතන්නේ සුදුසුයි යුතුයි කියලා. ඊට වඩා වැදගත්කම තියෙන්නේ අර භවනාවටම කිට්ටු සම්බන්ධ දෙයක් අරගෙන යන්න පුළුවන්. සමහරක් විට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්ම පාණයට කලින් ඉස්සෙල්ලම සක්මන් භාවනාව කරලා ශරීරය තුළ ওই ඉරියව්ව යන විදිය, අඩිය තියෙන විදිය, හරි ඇඟේ තියෙන ඒ රෙදි මොන හරි ගෑවෙන විදිය, හරි කම්පන, වම දකුණ හරි කොහොම හරි ඒ වගේ කැමති දෙයකට, ඒ වගේ එක දෙයකට, එයා කාරණා ගොඩකට නෙවෙයි, ඒ වගේ එක දෙයකට හිත පොඩ්ඩක් පුරුදු කරලා ට්‍රේනින් කරලා මූලික අභ්‍යාස ටිකක් කරවලා මං හිතනවා පරයන්කිට આવොත් එහෙම ශරීරයට ගන්න පුළුවන්. ඕක හරියටම කිව්වොත් තමයි ඔබතුමීට ආනාපානයට එන්න පුළුවන් මෙන්න මෙහෙම රහසක් තියෙනවා මේක. ඉස්සෙල්ලම අපේ හිත දුවන්නේ වටපිටාවක නම් අපි සක්මන් කරනකොට හිත වටපිටාවට දුවන්න ඉඩ දීලා, සද්දපත් අහන්න ඉඩ දීලා, හිත අරගෙන ආවා කියන්නකො උමනාවෙම දැනුවත්කමෙන්ම අපේ ශරීරයේ ගවට ගන්න පුළුවන් තැනට. සමහරක් වෙලාවට ශරීරයේ අතු පිට ඉස්සලා තේරෙන්න පුළුවන්. ඊළඟට අපි කියමුකෝ භාවනාවේදී ඔය කියන සක්මනේදී අපිට පුළුවන් වුණා කියලා මේ ශරීරයේ අභ්‍යන්තරයට යන්න අර ශරීරයේ බාහිරට එහා ගිය අභ්‍යන්තරයට රිංගන්න පුළුවන් වුණා නම් අන්න ඒක තමයි හොඳම නිමිත්ත ආනාපානෙට එන්න. කලින් අපි ආනාපානෙට આવොත් එහෙම අපේ එතකොට හිත තියෙන වෙනම තැනක වෙන්න පුළුවන්. අපි ආනාපානෙට බලහත්කාරයෙන් එන්න උත්සාහ කළා වුණාට. හොඳේ. ඒකින් තමයි අර හිතේ හැසිරෙන විදිහ ඉගෙන ගන්න එක විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඔන්න ඕකට තමයි කියන්නේ අර පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන කාරණේ. සිහියට ප්‍රධාන තැන දීලා මේ හිතේ හැසිරීම කොහොමද තියෙන්නේ කියන එක හොඳට අධ්‍යයනය කරගෙන ඊට අනුකූල විදිහට කටයුතු කරන්න පෙළඹෙන එක. අන්න එතකොට අපේ ශරීරයේ වැඩ කරන විදිය සහ හිත වැඩ කරන විදිය අතර මානව සමතුලිතතාවයක් එන්න පටන් ගනීවි. අන් ඒක තීරුම් අරගෙන භාවනාවට වඩිනොත් එහෙම මම හිතනවා අපිට භාවනාව නිසියාකාරව කරගන්න අවස්ථාවක් හම්බ වෙවි කියලා. හොඳේ? සතුටුයි සයන්හන්සේ පිළිතුරට ඔබ වහන්සේ කියු පරිදි සතියේ දිනදා ජීවිතයේ සිහිය වැඩිම ගැන ප්‍රගුණ කරමින් ඉන්න සයන්හන්ස. ඇත්තටම සමහර දැන් අද උදේ කොස්සෙන් මේ ටයිල් එක අතු ගන්නකොට අතු ගන්න හඬ ඇහෙනාම මට හරි සතුටක් වගේ දැනුණා. මේ වෙනදා ඒව අපිට දැනුන්නේ නැහැ. මේ ඔබ හිතේ හොඳ පිං අනුමෝදන් කරනවා සයන් හස අපිව අවදි කිරීම පිළිබඳව. පෙරුවන් සරණයි සයන්. අවසරයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද? එහෙමයි. මොනසන්නේ? ආ ස්වාමීන් වහන්සේ මම කතා කරන්නේ අර පහුගිය සතියේලත් මම කතා කරා මේ භාවනාව අර අත්දැකීම් ගැන දැන් මම ශාවිනාංශ මේ ගිය සතියේ මම ඇත්තටම ලිව්වේ නැහැ. නමුත් මම හැමදාම උදේ හවස පුදුම් ඇඳලා භාවනා කරනවා. දැන් මේ සතිය තුල මට ටිකක් මගේ හිත හුස්ම රැල්ලට එකඟ කරගන්න ටිකක් අමාරු ගතියක් තියෙනවා. සිත විසිරෙනවා. ඒක මට තේරෙන්නේ නැහැ. මට නිකමට හිතෙනවා දැන් මම අද පාන්දර නැගිට සමින්හන්ස පහේ ඉඳලා භාවනා කරන්න උත්සාහ කරා. මම ඇත්තටම බුදුන් වැදලා වෙනදා භාවනා කරන්නේ අද ටික පාන්දර නිසා. පස්සේ මට තේරුණා පහමාර විතර වෙනකන් හිත එකඟ වෙන්නේ නැහැ වගේ නිසා මම ආයෙ ගිහිල්ලා පහම් පත්තු කළා බුදුන් වැඳලා ආපහු භාවනා කරන්න ගත්තා. ඉතින් එතකොට අර කිසි සද්දපත නැහැ. සිත පොඩි සංසුන් ගතියක් තිබුණා. නමුත් නිතරම සිත කියන්නේ ශබ්ද වලටත් නෙමෙයි නිකන් වෙන වෙන අතීතෙට එහෙමම හැමතැනම නිකන් යනවා ස්වාමීන් වහන්සේ කන්ට්‍රෝල් එකක් නැහැ. ඉතින් මගේ මේ සතිය තුල ජීවිතේ වෙනසක් තියෙනවා නම් ටිකක් හිත කලබලයි. මොකද මේ කොවිඩ් 19 තියෙනවා මේ අපි ඉන්න වටපිටේ. එහෙම එකක් තියෙනවා මේ මං ටිකක් අර මං ටිකක් මං හැබැයි ඒක එච්චරම හිතන්නේ නැහැ ටිකක් මේ මාර්ගය පොඩ්ඩක් එළියට ගියොත් එයාගේ ටිකක් අර පරිස්සම් වෙන ගැටි අඩු නිසා ටිකක් ඒක ඔළුවේ තියෙනවා. අනික මම අර ටිකක් මේ අර විසමාරුවෙන් මේ අසනීපෙන් ඉන්න කෙනෙක් මට මේ දැන් ටිකක් මේ දවස්වල වේදනාව වැඩි. මම හැබැයි මේ වේදනාවත් දැන් මට අර මං ස්වාමීන් වහන්සේ වෙනද කියන්නේ අර කොන්ද වේදනාව මං ඒ වේදනාව දිහා බලන් ඉඳලා වේදනාව නෑ කියලා. දැන් මං අද උදේ ඇත්තටම පාන්දර සාමාන්‍යයෙන් පැයක් විතර 6 ඉඳලා 7 වෙනකන් එක දිගටම වාඩි වෙලා හිටියා මට පොඩ්ඩක්වත් කොන්ද වේදනාවක්වත් එහෙම තේරුන්නේ නැහැ පස්සේ මේ කකුල ලොක් කළා වගේ නිසා මම පොඩ්ඩක් නැගිටලා සක්මන් මේ භාවනාව කරා. නමුත් අර හිත හරියට එක තැනකට අර වෙනද වගේ ගන්න බෑ ස්වාමීන් වහන්සේ. හ්ම්. මොකද්ද මේ හේතුව? අප මෙහෙම දැන් හිත හිත ගන්න බෑනේ. ඒකත් හොඳ වචනයක්. ගන්න බෑ යෝ ස්වාමී පලෙන් ගන්නවා කියන එක නේද ස්වාමී? මෙහෙමයි. මම මොකද හිතන්නේ භාවනාව ඔය ඔය විදිහට දැන් හිත පිට ගියා වුණාට හිත කලබල වුණාට කරදර වුණාට ඔබතුමිය ඒ හිටපු කාලය තුල හිටියනේ විදිහට පරයන්කේ නම් පරයන්කේ රසනේ රසනේ මොකේ හරි එහෙමයි සාවිනාචි එතකොට මොකද කියන්නේ ඒ හිටපු එක අම්මා හිතනවා දපති ගියා කියලා එහෙම නැත්නම් කමක් නැහැ කියලා හිතනවා කමක් නැහැ කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. නමුත් අර මම දැන් ඉස්සර භාවනා කරන தත්ත්වයේ හැටියට සංසුන්න අර මේ හුස්ම රැල්ල නොදැනි ඒ වගේ අර හැටියට මේ මේ සතියේ එහෙම උනේ වෙනකොට අපරාධ කියලා හිතනවා. අපරාධ කියලා හිතෙන්නේ නැහැ. ඇයි කියලා හිතනවා සායනහසෙම වෙන්නේ. ටිකක් අර කනගාටුවක් තියෙනවා. මම හිතනවා මෙහෙම දෙයක් අපි භාවනාවේදී බලාපොරොත්තු වෙන්නේ අපේ අරමුණ ළඟා කර ගැනීම හෝ භාවනා අරමුණ දියුණු කර ගැනීම තමයි. ඒක හරි. ඒක හොඳයි. නමුත් ඕකේ ඇත්තම හරිම කාරණාව තමයි අරමුණට ඕන දෙයක් වෙච්චච්චාවයි මම කලබල නොවී ඉන්නවා කියන එක. හරිද? එහෙමයි සාරා. එතකොට එහෙමයි. මේ හිත එහෙට මෙහෙට දුවන එක හරි වේදනාවල් දැනෙන එක හරි ඒ දේවල් ඕන එකක් තියෙනකන් මට මුකුත් නොකර ඉන්න පුළුවන් නම් අම්මා ඒක තුල තියෙනවා හොඳ උපේක්ෂා සහගත භාවය. එහෙමයි සාරා. එතකොට ඒක තුල තියෙනවා අචල ස්වභාවයක්. අන්න එහෙම ලක්ෂණයක්. නමුත් ඊට කලින් අපි පුරුදු කරලා තියෙන දේවල් වල තියෙන්න පුළුවන් ආනාපානේ දැනුණා ශරීරයක් නැහැ වේදනාවක් නැහැ මොකක්වත් නැහැ. අන්න එහෙම එකක් හොඳයි කියන අදහසක් අපේ හිතේ පළපදියම් වෙලා තියෙනවා වෙන්නත් පුළුවන්. ඕක එක්තරා විදිහකට තණ්හාවට දොරක් වෙන්නත් ඒක හන්දා අපි භාවනාවට යන්න බලමුවම ඔය කියන විදිහේ සිහිය ඇති කිරීම එහෙම නැත්නම් ඒ කර්මකාරණා දැනගෙන තේරුම් අරගෙන ඒවට අතපාන්නේ නැතුව ඒව හින්දා දුක ඇති කරගන්නේ නැතුව හිත හදාගෙන ඉන්නේ කොහොමද කියන අදහසට යන්න බලන්න. ඔය වගේ ලක්ෂණයක් පුරුදු කරන්ට වුණාම තමයි අපිට සාමාන්‍ය ජීවිතයේදී වුණත් සිද්ධ වෙන දේවල් වලදී ඒ කියන ඒ ඇති කරගත්ත මූල ධර්මයේ ඒ ඇති කරගත්ත මූලික අභ්‍යාසය ප්‍රයෝජනවත් වෙන්න පටන් ගන්නවා. ඇත්තටම කියනවා නම් භාවනාවෙන් කෙරෙන්නේ අනාගතයේදී ඔය හේනිපලහඳුරන්ගේ පොතෙත් මේක තියෙනවා. අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් වගේ කියන. අනාගතයේදී සිද්ධ වෙන්න තියෙන ප්‍රශ්න වලට අපි උත්තර හදලා තියාගන්නවා වගේ. ඒකටම අපි එකකින් ඉගෙන ගන්නේ මොන දේ සිද්ධ වුණත් කමක් නැහැ මම ඒ දෙයට මුහුණ දෙනවා සාර්ථකව මුහුණ දීලා මම මගේ ගමන යනවා. අන්න ඒ වගේ අදහසක්. එතකොට ඒකට හිත එහෙ මෙහෙ දුවන හන්දා හිතට ගොඩක් කරදරයක් තියෙනවා නම් ඒ ගොඩක් කරදරයක් තියෙන හන්ද මේක පොඩ්ඩකට හරි ගැට ගහලා තියාගන්න භාවිතා කරන මොකද්ද කියන්නේ මේක භාවිතා කරන කණුව විතරයි ආනාපානේ හරි මොකක් හරි භාවනා අරමුණ කියලා කියන්නේ. ඊට පරිබාහිරව අපි කරන්නේ මේක තුල තියෙන මේ ඝට්ටනේ මොකක්ද කියලා තේරුම් අරගෙන අපේ ජීවිතය තුළ පැහැදිලිවටම මේ සංසාරගත ජීවිතය තුළ අපි අත්විඳින දුක තේරුම් අරගෙන ඒ දුක තියෙනකන් ඒ දුක දැනගෙන දැක දැක ඒ දුකට අහු වෙන්නේ නැතුව ඒ දුකට පණින්නේ නැතුව වැටෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. එතකොට මූලිකවම අපිට ඔය කියන විදිහට හිත දුවන ඒවා තේරෙන්න පුළුවන්. සද්ද ඇහෙන ඒවා තේරෙන්න පුළුවන්. ඒකයි මම මුලදීම කියන්නේ ඒ සද්ද වලට ඇහෙන්න දෙන්න. හිත දුවනවා හිත දුවන්නේ තේරුම් ගන්න. හිත දුවනවා. කමක්. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් මට සද්ද එහෙම එහෙම සද්ද එහෙම ඇහුණට ඒක ගාණක් නැහැ. ඒක ඇහෙනවා මම ඒක කිසිම දෙයක් හිතන්නේත් නැහැ එහෙම. දැන් සමහරවිට චුටි වෙලාවක් පොඩි වෙලාවක් අර හිතට එකඟ වෙන වෙලාවට අර මොකුත් පේන්නේ නැතුව නිකන් එකවර නිකන් ආලෝකයක් වගේ එහෙම පෙන්වන අවස්ථාවක් තියෙනවා. නමුත් ඒවත් මම කිසි දෙයක්ම ගණන් ගන්න නැහැ. නමුත් අර තියෙන්නේ දැන් අර වෙන්නද අර දැන් ඇත්තටම එහෙම සාපේක්ෂව හිතිල්ලක් තියෙනවා. අර වෙනද උඩට වඩා ගොඩක් සංසුන් ඇඟ දැනෙන්නේ නැහැ කියලා ඉන්න මට්ටම නැහැ නිකන් ගොඩක් හිත එහෙම වෙනවා. දැන් නැත්තම් මට ස්වාමීන් වහන්සේ මේ සතියේ පළවෙනි දවයෙන් පස්සේ දැන් මගේ අපිත් එක්ක එකට වැඩ කරපු පස් දෙනෙක් විතර මැරුණා. මේ අපේ පෙන්ෂනර්ස්ලා. නමුත් මට දැන් ඒවවත් පුට්ටක්වත් හිතට නම දුකක්වත් ඒක සාමාන්‍ය දෙයක් විදිහට හිතනවා මිසක් ඒවවත් ඔළුවේ නැහැ ස්වාමීන් වහන්සේ. මටත් එහෙම මැරුණාට කමක් නැහැ. මරණය ගැන මෙහෙම ප්ලෑන් කරන්න ඕනේ නැහැ. අපේ හාමුදුරුවෝ කෙනෙක් මට කියනවා උන්වහන්සේ කල්පනා කර කර යනකොට උන්වහන්සේ රහත් වුණාලු. දැන් කල්පනා කරද්දී රහත් වෙලා දැන් ලොකු ආරණ්‍යයක් හැදුවලු. ලොකු ආරණ්‍යයක් කරලා ගෝලයේ ගොඩකුත් හදුවලු අවසානට දැන් රහත් වුණාම පරිණිරවාණයට පත් වෙනවනේ කවුරුත් දැනෙන්නත් වෙනවනේ ඉපදුනානේ දැන් උන්වහන්සේ පරිණිරවාණයට පත් වෙලාලු දැන් අවසානට මුන්නහන්සේ මල ගෙදර ප්ලෑන් කරනවා ඉතින් ඒ වගේ ඒ වගේ දේවල් වෙන්න පුළුවන් කොහොම නමුත් භාවනාවේදී තමයි යම අපි ওই හිත යන එක මොකක්ද ඒ යන්නේ කොහොමද ඒ යන වෙලාවට අපි හැසිරෙන්න ඕන කොහොමද කියලා ඉගෙන ගන්න. ඒ වගේමයි භාවනාවේදී තමයි හිත නොයන වෙලාව මොකක්ද? ඒ නොයන්නේ කොහොමද? හිත නොයන වෙලාවට ඒ නොයන විදිහත් එක්ක ඉන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නෙත් භාවනාවෙන්. ඒකයි මම ඔය කියන්නේ නිින්ද යනකොටත් ඒකයි මේ මේ තරම් කමඨං වර්තාව ලියන්න කියලා කියන්නේ. අතරම කියනවා නම් නිින්ද යනකොටත් අපි භාවනාවේදී තමයි අතරම ඉගෙන ගන්නෙ. නිින්ද කියන්නේ මොකක්ද? නිින්දට අපිව අරගෙන යන්නේ කොහොමද කියන්නේ. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත හැරීට නිින්දෙන් අපි පිවිදවා ගන්නෙ කොහොමද? ඒකට ගෙනියන මාර්ගය ඒ පාර මොකක්ද කියලා ඉගෙන ගන්න භවනාවෙන්ම තමයි අතරම කිව්වොත් එහෙම. ඉතින් ඔයා අතින් කිව්වොත් එහෙම භවනාව තමයි අම්මා අපේ ජීවිතේදී අපි ගැන අපිට උගන්වන පාඩම. එතකොට අපි දැන් ඉගෙන ගන්නේ ඔය ඔය කියන හිත දුවන ඒ ඒ කාරණාත් එක්ක ඒ හැම එකක්ම වෙච්චචාවයි මම මගේ පාඩුවේ මගේ වැඩේ කරගෙන ඉන්නවා කියලා. අඩුමතරමේ වාඩි වෙලා ඉන්න විදිය තේරෙනවා නම් හිත දුවනවා නම් කමක් නැහැ. හිත දුවපුවාමයි දැන් අද උදේ පැයකමාරක් විතර හිටියානේ ස්වාමීන් වහන්සේ. අද උදේ පැයකමාරක් විතර හිටියා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොටම ඒ ඒ ඒ කියන ලක්ෂණ වලින් අපි හදාගන්න උත්සාහ කරන්නේ හිතේ අර තරම් කලබලයක් තිබා වුණාට මට ඒ වගේ කලබලයක් ඇති කරගන්න ඕන නෑ වගේ ඇටිටියුඩ් එකක්. නෑ වගේ අදහසක්. එහෙමයි. එහෙමයි. ඒ වගේ දෙයක්ම අපිව යොමු කරලා තියෙන්නේ හිත විසිරුවන්න නෙවෙයි අර විසිරුණු හිතක් තැම්පත් කරවන්න. ඒක රාශී කරවන්න, උපේක්ෂා සාගත කරවන්න. ඉතින් ඒක හින්දා මම කියන්න සතුටුයි ඔය කියන ඔය කියන විදිහේ අත්දැකීම් නැවත නැවත ලබා ගන්නට කමක්. එතකොට අපි ඉගෙන ගැනීම හොඳ වෙලාවෙදිත් නරක වෙලාවෙදිත් භවනාව ටිකටම කරගෙන ඉන්නවා කියලා. ඇත්තටම කියනවා නම් ඔය වගේ වෙලාවල් වලට වැඩිපුර මුහුණ දෙනවනම් හොඳයි කියලා තමයි මම කියන්නේ. මොකද අර වගේ වෙලාවට අමම කිව්වා උමනාගම තියෙන්නේ ඒක තියාගන්න. අර තේරෙන්නේ නැහැ. ඔව් හුස්ම නොතේරෙන්නේ නැහැ. මොකක්වත් නැති වෙලාවක් තිබුණේ පොඩි තණ්හාවක් වගේ දෙයක් යකියන්නේ. නමුත් මේ වගේ වෙලාවකදී තමයි අපේ මනස ඇත්තටම හොඳට විවෘත වෙන්න පටන් ගන්න. හැකිලෙන්නේ නැතුව අල්ලගන්නේ නැතුව. මොකද මේක අපිට බහැර කරන්නමයි ඕනේ. ඉතින් ඒක හින්දා ඔය වගේ දේවල් වලට නැවත නැවත මුහුණ දෙන එක හොඳයි. මුහුණ දීලා කරුණා කරලා ඕක වෙන්න කලින් මොකක්ද උනේ කියලා පොඩ්ඩක් බලන්න. මොකද ඔය දැන් ආමේ ඔයා ඔබතුමියගේ හිතේ තියෙන්නේ ඕකේ ඵලයනේ. ඔය සිද්ධ වෙච්ච කාරණාව තුළ තියෙන ඵලයනේ. ඔය ඵලය ඇති වෙන්න හේතුව. එතකොට වැදගත් වෙන්නේ අපි ඵලය අයින් කරන්න කාරණා කතා බහ කරනවට වඩා ඒ හේතු ටික එළියට ඇදලා ගන්න එක. ඒකයි මේ කමඨාන් සුද්ධ කරන එකේ වැදගත් භාවයක් තියෙන්නේ. ඒකින්ද මම ආයෙත් කියනවා භවනා කරනකොට භවනා කරලා ඉවර වෙලාම ඒ ලබාගත් අත්දැකීම් ටික කරුණාකරලා ටික දවසක් වෙනකම්ම තියන්න. මේක ඉස්සරට යනකම් විතර ගලාගෙන යනකම්. එතකොට අම්මට මහුවේවි. දැන් අම අහන්නේ ඇයි හැමදෙරනේ මේ විදිහට හිත විසිරෙන්නේ කියලා. එතකොට අම අර ලිව්වනම් අමටම තේරෙවි ආ මේක හිඳයි මේක උනේ. මම මේකින්ද මේ කුණ උදාහරණයක් ඇටියට සද්දයකට හිත ගියා මම ඒකට අකමැත්තක් ඇති කරගෙන ආපහු භාවනාවට ආවා. තවත් මොකක් හරි දෙයකට හිත ගියා මම ඒකට අකමැත්තක් අරගෙන හිත භාවනාවට ගෙනාවා කියලා කියන්නේ. එතකොට සද්දේ හිත ගියේ එකවත් අර වේදනාවකට නැත්නම් වෙනත් දෙයකට හිත ගියේ එකවත් නෙවෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. අකමැත්ත ප්‍රධාන කරගෙන හිත ගත්තේ. එතකොට අම්මේ එහෙමයි ස්වාමීනි ඒක තමයි වෙන්නේ. දැන් මොනවා හරි දැන් සිද්ධියකට පරණ දෙයකට හරි හිත යනවා කියන්නේ දැන් මමම දන්නේ නැහැ එතකොට දැන් මට තේරෙනවා මම දැන් මේ ඉන්නේ වෙන තැනක කියලා. එතකොට ඒ ඒ අකමැත්ත නිසා ආයෙ මං භාවනාවට එන්න උත්සාහ කරනවා. ඒක තමයි සවිනාස වෙන්නේ. එහෙමයි. අන්න හරි. එතකොට අපි ඊළඟ මොහොත තුලදී ඊළඟ භාවනා වාරයේදී බලන්න හිත යන්න දෙන්න. හිතට අවසරයක් දෙන්න. භාවනාවට වාඩි වුණාම යන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මං අර අර හරියට අර ඕක කියනවා මේ මේක තියෙන්නේ මං හිතන්නේ දේදා විතක් සූත්‍රයේදී. අර ගෝයන් කපල යුරුනාට පස්සේ අර ඉපැනල්ලා තියෙන කාලෙදී ගෝපල්ලා මොකද කරනවා කියන්නේ හරක් ගාලා ඔහේ යතරලා දාලා ගහක් කැටලා බුදි ගන්න. බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ හේතුව තමයි ගාණක් නෑ ඕන දැනකට ගිහිල්ලා කාපුවාමයි කිසි ප්‍රශ්නයක් වෙන්නේ. හැබැයි එහෙම නෙවෙයි අර ගෝයන් තියෙන කාලෙ. ඒ කාලෙදි ගොඩක් ඉතින් ආරක්ෂා කරගන්නවා. අන්න ඒ වගේ ওই වෙලාවට අම්මා හිතට යනවනම් ඒකට යන්න අවසර දෙන්න. ඒකට ඒකට කැමති වෙන්න. ඇත්තටම කියනවා. නමුත් ඒකට කවස වෙන්න යන්න එපා. ඒ හිත යන එකට කරටත් දාගෙන ඒත් එක්ක යන්න යන්න එපා. අම්මා අම්මගේ පාඩුවේ ඔබතුමියගේ වැටි කරගෙන බලාගෙන ඉන්න. පටන් ගන්න. හිතට යන්න අවසර දෙන්න. ඒ යන ටික ඩීටේල් කරන්න යන්න එපා. ගෙදරට ගියා, මහත්තයා ගාවට ගියා, මැරිච්ච කෙනා ගාවට ගියා. අන්න ඒ විදිහට. අපේ හිත යන්නේ එහෙම තමයි. නමුත් හිතන්න සමස්තයක් හැටියට හිත පිට ගියා කියලා. මේ ටික ඔක්කොම එකක් වගේ හැටියට අරගෙන ඒ ඔක්කොටම එක සීල් එකක් දාන්න. එක බෑග් එකකට දාලා වහලා දාන්න. එතකොට ගොඩක් කාරණාවල් නැහැ. හිත පිට ගියා. එහෙමනම් හිත පිට නොගිය ඒකුත් තියෙනවා. ඒකේ තේරුම එහෙමනම් හිත මෙහාට ගන්නත් පුළුවන්. අන්න ඒ වගේ අර මීට කලින් අම්ම ওই හිත පිට ගියපුවාම අපි ඒකට අහුවෙච්ච අවස්ථා අනන්තයිනේ. එතකොට මේ ඒ පුරුද්ද අනිත් පැත්තට දාගන්න විදිහට හිත පුරුදු කරන්න වුණාම ඒ තරමටම හිත පුරුදු කරන්න පුළුවන් ප්‍රමාණයට වර්ධනය වුණොත් එහෙම ඒ හිත ගියා කියන එක තීරුම් ගන්න ඔය හිත යන එක අඩු වෙන්න පටන් ගන්නවා. වෙනස් වෙවි. විශේෂයෙන් වැදගත්ම වෙන කාරණාව තමයි ඊළඟ මොහොතේදී අර වෙල්කම් එක කළාට පස්සේ ඒ හිතට යන්න දුන්නාට පස්සේ ඒ අර අමනාපයත් එක්ක හිත ගන්න අදහසෙන් අයින් වෙන්න පටන් ගන්නවා. ඔතන අවුල තියෙන යම්ම අමනාපය. ඔතන ප්‍රශ්නේ තියෙන හිත යන්නේක නෙවෙයි. ඒකට අපි අමනාපය ඇති කරගත්තේ ඒ කියන්නේ ඒකට අපි හදන ඒ ආරෝපණයේ තියෙන අවුල. ඒක හන්ද තමයි අපිට මේක තුල ඉන්න ඉඩ දෙන්නේ නැත්තේ වගේ. හිත දුවන ගීතේ සාමාන්‍ය ස්වභාවය. ඒක ඒක එකක්. නමුත් අර කෙලෙස් වෙන්නේ අමනාපය. ඒකින්ද අමනාපේ නැතුව හිත ගන්න පුළුවන් විදිහක් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. ආන් ඒ විදිහ ඉගෙන ගන්න බලන්න, ඒ විදිහ පුරුදු කරන්න බලන්න. භාග වෙලාවට භාවනාවේ කොහොමද කියන්නේ ඉරියව්ව මාරු කරන්න වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔය හැම දෙයකටම සානුකම්පිත වෙන එක හොඳයි ඇත්තටම. එහෙනම් මෛත්‍රී භාවනාව තුළින් උගන්වන්නත් ඕක තමයි යම්. කොහොම නමුත් බලන්න මේ දේවල් වලට සානුකම්පිත වෙන්න ඒ විදිහක් ඇති ඒක ඉගෙන ගන්න. හරි? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි දරුවන් සර්මයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. සද ආ uh, ඔබතුම අහන්න මේ නිමල් මහත්තයා ඔව් නෑ මම ඉතින් අහන්න උනා අර ධානය භාවනාව සම්බන්ධව අපි ලබන සතිය අහමු දැන් මම අස අර කිව්වේ අපේ චිත්‍ර නෝන මහත්තයා ඇහුවා අර අපි ඊළඟ ධර්ම මාර්ගයේ කොහොමද ඊළඟට කියන්නේ සරලව කියනවා නම් සෝවාන් මාර්ගයට වගේ පත් වෙනකොට පත් වෙන්න මොකද්ද ගැටයුතු ක්‍රියාපටිපාටිය කියන එක ගැන ඉතින් ඔබ වහන්සේ පැහැදිලි කර විදිහට ඒ සතිය දිනු කිරීමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යෑමෙන් අපිට ඒක ඉබේම දිනු වෙනවා කියලා කියලා. ඉතින් මම ඒ අදහසට 100%ක් එකඟයි. දැන් මම මම නිකන් ප්‍රශ්නයක් විදිහට අහන්නේ දැන් අපි දැන් ස්වාමීන් සමහර එක එක ක්‍රමවේද තියෙනවා. සමහර අය මේක මේ ඒම් කරලා එක්සෑම් එකක් කරනවා විදිහට අපි මේ නිවන් මාර්ගේ වඩන්න ඕනේ කියලා ක්‍රමවේදයක් සහ අදහසක් තියෙනවා. දැන් එහෙම මේ එක එක දේවල් කඩාගෙන යන්න ඕනේ කියලා එහෙම. ඉතින් එතකොට අර වහන්ස කියන ආකාරයටම දැන් මෙතන සක්කාය දිට්ඨිය නැති කිරීමේ පුද්ගලයෙක් ඉන්නවා කියන්නේ මම ඉන්නවා මට ඕනේ මගේ සක්කාය දිට්ඨිය නැති කරන්න කියලා නිකන් මම එක්සෑම් එකක් කරන විදිහට කරනවා වගේ අදහසක් ඔළුවට එනව නේද ස්වාමීන් වහන්සේ දැන් අපි එහෙම ක්‍රමවේදයක් ෆලෝ කරොත් එහෙම නැත්නම් ලැබෙන වෙලාවට ලැබේ උපවාස කියන වගේ අර උදල්ලෙන් කොටනකොට ගෙවෙන එක හිමින් ගෙවේ කියලා ප්‍රතිඵලය ගැන මුකුත්ම හිතන්නේ නැතුව සතිය දිනු කිරීමෙන් වෙන දෙයක් වෙයි කියලා භාවනාවේදී හෝ වේවා එදිනදා ජීවිතේ හරි තමුන්ගේ කෙලෙස් කැපි කැපි යනකොට ලැබෙන දේ ලැබෙයි කියන අදිෂ්ඨාණයෙන් ඕ ලැබෙන දේ ලැබෙයි කියන හිතුවිල්ල තියාගෙන අපි ඉදිරියට යනවා නම් මේ එහෙම් එකක් නැතුව වෙනවා නම් ඒ දේ සිද්ධ වෙයි නූනොත් ඊළඟ භවයේදී හරි සිද්ධ වෙයි කියලා අපිට නිකන් එහෙම කරොත් හොඳයි නේද කියලා තමයි මම මේ අහන්නේ මම නම් හිතන් ඉන්නේ ඒ ආකාරයට. ඇත්තටම කියනවා නම් තාදී ඔතන අපිට එම් එකක් තියෙනවා. නමුත් අර වගේ අර අර කැටගරයිස් කරපු එම් එකක් නෙවෙයි තියෙන්නේ. ඔතනදී තියෙන එම් එක නිවන් දකින්න එක. අර වගේ අර සෝතාපන්න භාවයක් ඇති කරගන්න එක ඊට පස්සේ සකදාගාමීත්වය ඇති කරගන්න එක නෑ. සෝතාපන්න මාර්ගයට එන එක නෑ. ඊටත් කලින් ගිමුකෝ. සද්ධානුසාරී වෙන එක ඊට පස්සේ ධම්මානුසාරී වෙන එක ඊට පස්සේ සෝතාපන්න වෙන එක ඊට පස්සේ සකදාගාමි මාර්ගයට එන එක ඊළඟට සකදාගාමි ඵලය ගන්න එක ඊළඟට සකද අනාගාමි මාර්ගයට එන එක ඊළඟට අනාගාමි ඵලය ගන්න එක ඊළඟට අරහත් මාර්ගයට එන එක අරහත් ඵලය ගන්න එක ඒ වගේ එහෙම එහෙම වෙනස් කරලාම නැති වුණාට අර එහෙම හිත තියාගත්තාම ඕකෙන් විලාග වෙන්නේ ඔය කියන නිබ්බාණය තමයි. හිතන්න පොඩ්ඩක් බලන්න අර ඒක ධම්ම කියන සූත්‍රය අරගෙන බලන්න උතනිකයි 10 මම හිතන්නේ මේක තියෙන්නේ. ඒක දහමක් වඩපුවාම හතරක් පූර්ණ වෙනවා කියලා කියනවා. ඒ මොකද්ද කියලා අපම ආනාපාන සතිය. මොකද්ද හතර සතර සතිපට්ඨානෙ. ඒ හතර වඩපුවාම හතක් ලැබෙනවා කියලා කියනවා. මොකද්ද මේ හත සත්පුජ්ජංග. ඒ හත පුරුදු කරපුවාම දෙකක් හම් වෙනවා කියලා කියනවා. ඒ මොකක්ද? විද්‍යාව මුක්ති ඵල. එතකොට විද්‍යා විමුක්ති ඵලද සාක්ෂාත් වෙනවා කියලා කියන්නේ අපි අර පෙළත් එක්කම කතා කරොත් එහෙනම් ඒ වචන වලින්ම එතන තියෙන්නේ ඒ නිබ්බාණයම තමයි. නමුත් ඔය කියන නිර්වාණය සාක්ෂාත් කරගන්න කෙනා අනිවාර්යෙන්ම අර සද්ධානුසාරීත්වය, ධමානුසාරීත්වය, සෝතාපන්නත්වය මේ ඊළඟට සකු르දාගාමි මාර්ගය, සකු르දාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, රහත් මාර්ගය කියන ওই ටික ඔක්කොම පහු කරලා තමයි අරහත් මාර්ගයේ අරහත් ඵලයේ සාක්ෂාත් කරගන්නේ. හැබැයි ඒ ටික වෙන වෙනම කොටස් කරලා දක්වලා නැහැ. ඉතින් සමහර සමහර ක්‍රම තියෙන්න පුළුවන් සමහර සමහර මහතෙරුන් වහන්සේලා උන්වහන්සේලා අවංකවම දරපු උත්සාහය අනිත් පැත්තන්ට ප්‍රකාශ කරපු කියපු විදිහ. ඉතින් ඒක අර උන්වහන්සේලා හොයා කරගත්ත දෙයක් වෙන්න පුළුවන්. ඒක උන්වහන්සේලාට ඇත්තටම ක්‍රියාත්මක වෙලා උන්වහන්සේලා අමා නිවන සාක්ෂාත් කරගත්තා වෙන්නත් පුළුවන්. වාගදා අද වෙනකොට ඒක අර කියලා දෙන ස්වභාවයත් එක්ක ඒක ලෝකයාට හෙලි කරන විදිහත් එක්ක සමහරක් වෙලාවට උන්වහන්සේලා ඒ කියාපු ඒ ඒ කාරණාවෙ තිබිච්ච අර උපරිම රසය එහෙම නැත්නම් සාරයම එළියට එන්නේ නැති වෙන්න පුළුවන්. කාලයක් යනකොට අර ඒ ඒ අර මතකද උකට සූත්‍රයක් තියෙනවා ආනි බෙරේ කියලා. අර බෙරයක් තිබිලා තියෙනවා ඒ කාලේ. ওই බෙරේ ගහනලු තාත්තා. ගහගහ ගහගහ ඉන්නකොට බෙරේ පොඩි කෑල්ලක් කැලුණාලු. පොඩි පොඩි පතුරක් වගේ එකක්. තාත්තා මොකද කරා කියන්නේ පොඩි කූණ්‍යක් වගේ එකක් හදලා ඊළඟට කූණ්‍ය ගහුවා. කූණ්‍ය ගහුවාට පස්සේ දැන් ඉතින් බෙරේ රවුමම තියෙනවා. ඉතින් ආයෙත් බෙරේ ගහනවා. ඔහොම ගහගහගේ තාත්තා මලා ඊළඟට පුතාට දුන්නා. ඔන්න පුතත් ගහගහ ඉන්නවා. ඔන්න තව ඔන්න හිලක් ඇදුනා. ඊට පස්සේ ඔන්න පුතත් මොකද කරා කියන්නේ ආ තාත්තා මොකද කරේ කියලා මතකයි. ආ මේක හිලක් ඇදුනාම තව කූණ්‍යක් ගහුවා. අර ඉතින් ගහුව කූණ්‍යක්. ඕම ඕම ඕම පරම්පරා ගානක් ගියාලු. අවසානට කූණ්‍ය ගොඩාක්ම තියෙන බෙරයක් වුණාලු. අවසානයේ කොහොම හරි බෙරේ දෙකට පැනනවා. පැනලුණාට පස්සේ කට්ටිය අලුත් බෙරයක් හදනවා. අලුත් බෙරේ හදලා හොඳ ලීයක් අරගෙන ඒ ලීය ඇතුළ හොඳට ගැබ හාරලා හතර වටේටම හිල් විදිනවා. හිල් විදලා ওই හිල් වලට කූණ ගහනවා. මොකද ඒකනේ තිබෙන්නේ. අන්න එහෙම ලක්ෂණයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තාත්තේ මම හිතනවා ඒ ඒ සාංශේලාගේ ඔය කියන භවනා ක්‍රමවල මූලිකත්වය තුළ උන්වහන්සේලා අවංකවම දරපු ඒ උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල උන්වහන්සේලාට ලැබෙන්නේ නැති. නමුත් අර අතින් අතට අතින් අතට ගිහිල්ලා වගේ අද වෙනකොට අපි ගාවට ඒ දේ එනකොට මේක තුල අර ඒ ඒ සංසලා ඒ වගේ දැකපු ඒ උත්කෘෂ්ඨම ඒ ප්‍රතිපදාව හෝ ඒ වැඩපිළිවෙල හරියට පරිවර්තනේ නොවුනා වෙන්න පුළුවන්. ඒකත් එක්ක පිට ටිකක් අර මේක අදාතර කිව්වා වගේ අර මමත්වයේ තුල ඉඳලා මමත්වේ නැති කරන මොකක් හරි යන්නේ එහෙම එකක් මම ඉන්නවා ඒ මම ඉඳගෙන තමයි අර මම අයින් කරන මොකක් හරි කතාවක් හොයාගන්න වෙන්නේ ඔන්න ඔහොම එකක් කියන ආත්ම සංඥාව කියන ආත්මයක් තියෙනවා නමුත් ආත්මයක් නැහැ. ඔන්න ඔහොම එකක් වගේ දෙයක් ඉස්මතු වෙන්න පුළුවන් ඉතින්. ඒ කොහොම නමුත් අපේ වාසනාවට තාමත් ආරෂ්ඨාංග මාර්ගයේ තියෙන හන්ද තාමත් අපි අර ඒක පිළිගන්න විශ්වාස කරන හන්ද මම හිතනවා අපිට ওই කියන මාර්ගය ප්‍රයෝජනවත් වේවි ප්‍රමාණවත් වේවි මොනවාරි කරදරයක් වෙච්ච වෙලාවක හෝ වේවා හොඳින් ඉන්න වෙලාවක හරි වේවා හිතන වෙලාවක හරි වැඩ කරන වෙලාවක හරි කතා කරන වෙලාවක හරි අදහස් කරන වෙලාවක හරි කොහොම හරි කමන්නේ ඒ ඒ වෙලාවන් වලදී අපිට මතකයට එනවා නම් සිහිපත් වෙනවා නම් යහපත් විදිහට මේ දේ කරන්න නැත්නම් ආරෂ්ඨාංග මාර්ගයේ බුදුහාමුදුරුවෝ කියලා දුන්න විදිහට මේ දේට මුහුණ දෙනවා කියලා හිතනවා නම් මම විශ්වාස කරනවා අපි එහෙමනම් අර ඔය කියන මාර්ගය ගැන විශ්වාසයක් තියෙන ඇත්තු කියලා. ඒක පිළිගන්නවා. ඒක පිළි අරගෙන යනවා. කටයුතු කරන්න පටන් ගන්නවා. ඇත්තටම කියනවා නම් පොතේ තියෙන ආරණ්‍යශාගික මාර්ගය අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන්න හැබෑවටම කියනවා නම් ගොඩක් කාලයක් යනවා. පළවෙනියෙන්ම ඕකේ අපිට අහුවෙන්නේ අවංකම කිව්වොත් එහෙම සම්මා පැත්තක් නෙවෙයි. අපි ඔළුව හප්ප ගන්න, කරදර ඇති කරගන්න මිත්‍යා පැත්තයි අපිට පළවෙනියෙන් අහුවෙන්නේ ගොඩක් වෙලාවට. ඊට පස්සේ තමයි අපි තේරුම් ගන්නේ මෙතනින් එහාට තමයි මේ මිත්‍යා සීමාව. මෙතනින් මෙහා තමයි සම්මා සීමාව. අන්න ඒ වගේ එකක් කියන්නේ. අන්න එහෙම වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට මොකද ධර්ම මාර්ගය තුල ඉන්නේ නැත්තත් වැඩ කටයුතු කරනවා, කතා බහ කරනවා, වෑයම් කරනවා, සිහිය පුරුදු කරනවා, හිත තැම්පත් කරගන්නවා. නමුත් ධර්ම මාර්ගයෙන් පිට ඉන්නේ නැත්තත් ඔය ওই ටිකම කරනවා. ওই විදිහටමයි. ඒ ඇත්තත් කතා බහ කරනවා, සිතුවිලි හිතනවා, අදහස් තියනවා, වැඩ කටයුතු කරනවා, වෑයම් කරනවා, ජීවිත පවත්වනවා, සිහිය ඇති කරගන්නවා. හිත තැම්පත් කරගන්න විවිධාකාර දේවල් කරනවා. අද කාලේ නම් මම හිතන්නේ එක එක මත්ද්‍රව්‍ය වර්ගත් හදලා තියෙනවා. ඉතින් ඒ ඒ ඒ හැම එකක්ම අතර තමයි මේ අරසාගේ මාර්ගය කියලා කියන මැදුම් පිළිවෙත අහුවෙච්ච කෙනා ඒකට අනුකූලව වැඩ කරන්න පටන් එතකොට එයා ඇත්තටම අර පරිබාහිර දෙයකින් සරණක් බලාපොරොත්තු නොවෙන අර හත දීපා විහෙරත කියලා කියන ඒ ලක්ෂණ වලට කිට්ටු වෙන කෙනෙක් වෙනවා. තමන්ට තමන්වම දූපතක් කරගෙන තමන්ට තමන්වම පිළිසරණ කරගෙන යැපෙන කෙනෙක් එතකොට. ඒ කෙනාගේ තමන්ගේ තමන්ට තියෙන තමන්ගේම සරණ හැටියට භාවිතා කරන්න තියෙන එයාගේ වචනම තමයි. එයාගේ වැඩ කටයුතුම තමයි. එයාගේ හිතවිලිම තමයි. එයාගේ අදහස්ම තමයි. ඇත්තටම කියනවා නම් මාර්ගය තුල අපිට මුලදී ওই පංච නීවරණ කියන ඒවාට අපි විරුද්ධ වුණාට අකමැති වුණාට පස්සේ කාලෙකදී ඇත්තටම අපිට පිංසින්න පුළුවන් වෙයි පංච නීවරණ වලට. මොකද ඒවට පිංසිද්ධ වෙන්න තමයි අපි ඉගෙන ගන්නේ මේ කාමයට යන්නේ කොහොමද වෙන්නේ ද්වේෂයට යන්නේක කොහොමද වෙන්නේ? ඕ ඒ තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන ඔය කාරණාවන් ගැන අධ්‍යයනය කරන්නේ ඒ දේවල් ගැන කියලා දීලා තියෙන හින්දා. මුලදී ඇත්තටම ඒවා අපිට ලොකු ප්‍රශ්නයක් තමයි, ලොකු අවුලක් තමයි. ලොකු ලොකු හබයක් කරන එකක් තමයි. ඒ වුණාට පසු කාලීනව අපිට තේරෙන්න පටන් ගන්නේවි අපි ගාව තියෙන මේ දේවල්ම තමයි අපිට ධර්ම මාර්ගයේ පුරුදු කරන් ඉගෙන ගන්න අපිට ප්‍රයෝජනවත් උනේ කියලා. අන්න එහෙම ගන්නකොට කවදා හෝ දවසක අපිට කියන්න පුළුවන් ඒවි. මම අර හැමදාම මතක් කරනවා වගේ අජන්ත හමුදුරුවෝ මතක් කරන්න බැරි වුණා. දැන් කියන්න නාසි කියන ලස්සන කතාවක් ධර්ම මාර්ගය තුල අවංකවම මේ වැඩේ කරපු කෙනාට පසු කාලීනව කියන්න පුළුවන් වෙයි කියලා කියනවා. මුලදී අපිට වැදගත් වෙන පුද්ගලයෝ කීප දෙනෙක් හිටියා. වැදගත් වෙන අවස්ථා කීපයක් තිබ්බා. වැදගත් වෙන කතා, වැදගත් වෙන වචන, වැදගත් වෙන වැඩ කටයුතු, වැදගත් වෙන සිතුවිලි කීපයක් විතරක් තිබ්බා. නමුත් හැබැයි ධර්ම මාර්ගයට පිවිසිච්ච කෙනාට උන්වහන්සේ කියනවා වැදගත් නැති කෙනෙක් වැදගත් නැති වැඩක් වැදගත් නැති සිටවිල්ලක් වැදගත් නැති අවස්ථාවක් එහෙම එකක් හොයාගන්න නැහැ කියලා. මොකද මේ හැම එකක්ම ධර්ම මාර්ගයේ තුල අපිට ඇත්තටම මේ මාර්ගය වඩන්න ප්‍රයෝජනයක් ලැබිච්ච කාරණාවක් ඉඳලා. ඉතින් ওই වගේ දෙයක් එක දාතේ අපි ලෝකේ දිහා බලන්න ගත්තොත් එහෙම අපි එතකොට ওই ඒ කියාපු විදිහ සමාන වෙනව නේද අර කර්ණීයමෙත් සූත්‍රයේ තියෙන අර මේ ලෝකේ හැමෝම දිහා එක හැකින් බලන්න කියලා බුදුහාමුදුරුවෝ උගන්වපු කාරණා. අන්න එහෙම බලනකොට මේ භාවනා ක්‍රම ඔය ඔක්කොම ටික අවසානයේදී එක තැනකට ඒක රාශී වෙනවා. හැම දෙයක් දිහාම සමසිතින් සමමිතින් බලන්න කියලා. අන්නේ ලක්ෂණයට එනකොට ඔය කියන මාර්ගඵල හෝ ඒ මාර්ගය හෝ මාර්ගඵල කියන ඒ හැම එකක්ම සම්පූර්ණ වශයෙන්ම පුරුදු කරගෙන ආපටියක් ඇති. හැබැයි මේක හරියටම දැනගෙනම මේ මාර්ගයට යනවා ඵලයට යනවා මේ ආදම මල් මාර්ගයේ ඉඳලා ඊළඟට දැන් ඵලයේ හිට සාක්ෂාත් කරනවා කියලා එහෙම එකක් නම් මම දන්නේ නැහැ. එහෙම එකක් නම් මම දැකලත් නැහැ දේශනාවකවත්. ඉතින් නමුත් උන්වහන්සේලා දැන් අරගෙන බැලුවොත් තේර තේරී ගත විශේෂයෙන් මේව පොඩ්ඩක් අරන් බලන්න. උන්වහන්සේලා කියන්නේ ඊට කලින් මට රාගය ඇති වෙන දේවල් දකිනකොට රාගය ඇති වුණා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම පුරුදු කරන්න පටන් ගත්තට පස්සේ ඒ අනුව ඊටන්ට ඒ අනුව ජීවිතේ පුරුදු කරන්ට වුණාම ඒ දේ දකිනකොට දැම්මට රාගයක් ඇති වෙන්නේ නැහැ. දැම්මට නිබ්බිදාවක් ඇති වෙන්නේ. අතහැරීමක් ඇති වෙන්නේ. දැම්මට සිහියක් ඇති වෙන්නේ. ඔය තාලපුට හාමුදුරුවම ආයෙත් ගත්තොත් එහෙම මගේ කැමති හාමුදුරුව කෙනෙක් හැටියට කම්තුර ආනන්දහස් කෙනෙක් හැටියට සාරිපුත්තයන් වහන්සේ වගේම උන්වහන්සේ කියනවා ඊට කලින් කැලෑවේ සද්දබද්ද ඇහෙනකොට මට බය හිතුණා. භවනා කරන්න බය හිතුණා. නමුත් දැන් දැන් මට එහෙම ඇහෙනකොට භාවනා කරන්න හිතේ. දැන් මට සිහිය උපදිනවා. අන්න ඒ වගේ තැනකට එන්න පටන් ගන්නවා. අන්න එහෙම වුණාම තාත්තේ මම විශ්වාස කරනවා අපිට මේ ලෝකේ තියෙන හැම එකක්ම අර සමන් තුලෙයියන් කියන තැනට කවදා හෝ දවසක් ගන්න පුළුවන්. අර සමානව හැම එකක්ම තුලණය කරන්න පුළුවන් තැනකට. ඒ සමානව තුලණය කරගන්න ඒ ඒ තැනේ පියවි මේ කිසිම කිසි දෙයක් අපි අල්ලගන්නේ නැති බවක්. ඉතින් ওই මාර්ගඵලවල තියෙන අක්‍රම කියනවා නම් අල්ලගන්න එක අතහරින ස්තර ටිකනේ. ඇත්තටම කිව්වොත් එහෙම අර සැකේ අයින් කරගන්න පුළුවන් වෙනවා මුලදී. ඊළඟට ඔය අදහස් දෘෂ්ටි අර මමත්වයේ තුල තියෙන මූලික කොටස් ටික අයින් කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ සකදාගාමීත්වයේ තියෙන කෙනාට ගොඩක් කලකට ඇත්තම කියනවා නම් එයා තුල රාගය තියෙන්න පුළුවන්. ඒ ඒ රාගය ආය උනාට පිටට දෙන්න යන්නේ. එයා තුල දේශය තියෙන්න පුළුවන්. ගොඩක් කලකට ඒ වගේ අදහසක් නේ තියෙන්නේ. ඒක පිටට දෙන්න යන්නේ නැහැ. එයා තුල පැසෙව වුණාට. නමුත් සෝතාපන්න කෙනාට රාගය තියෙන්න පුළුවන්. එයා ඒක අනිත් කෙනත් එක්ක තවත් කෙනෙක් එක්ක ෂෙයා කරගන්න නැත්නම් කුමාරු කරගන්න කල්පනා කරනවා වෙන්නත් පුළුවන්. මොකද සෝතාපන්න ඇතෝ අවිවාහ පාත්‍ර වෙච්ච අය ගැන ගොඩාක් සඳහන් වෙලා තියෙනවනේ. එහෙම අවස්ථා තියෙනවා. ඊළඟට අනාගාමී උත්තමයා අර විදිහ අර හිත ඇතුලෙන් තියෙන දුක් වෙන එකත් ඒකිනුත් නිදහස් වෙලා තියෙනවා. ඒකිනුත් අයින් වෙලා තියෙනවා. නමුත් අර මාන්නය, උද්දච්චකම සහ අවිද්‍යාවේ සමහර සමහර ලක්ෂණ. ඔය මාන්නය උද්දච්චම ඇති ඉතින් අවිද්‍යාවක් වෙන්නේ. ඒ කියන ලක්ෂණ ටික උන්වහන්සේ ඒ ඒ ඇතු ගාව ඉතුරු වෙලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ සමාධිය පරිපූර්ණත්වයට වඩන්න දක්ෂයි. මොකද කාමයට හෝ දේශයට මොනම විදිහකටවත් යට වෙන්නේ නැති හින්දා. බාහිරට හෝ තමන්ගේ අභ්‍යන්තරයට. අරගෙන බලන්න දාරුක් කන්දෝපම් කියන සූත්‍රය හරි ලස්සනයි. ඔය ඔය කාරණාව ගැන ලස්සනට විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට උනත් කෙලස් තියෙන්න පුළුවන්. ඒ තමන් ඒ කර කියාගන්න දේවල් ගැන යම් කිසි විදිහකට මමායනයක් මමත්වයක් තියෙන්න පුළුවන් අර ඉස්මතු වීමට තියෙන අදහසක් අන්න ඒ වගේ ලක්ෂණයක් තියෙනවා අර රහතන් වහන්සේ කියන කෙනා එතකොට අපිට අර තේරෙනවා ඔය කියන කාරණාත් එක්ක උන්වහන්සේ හැම දෙයකින්ම නිදහස් වෙලා පරිපූර්ණ සිහියක් පරිපූර්ණ සමාධියක් පරිපූර්ණ සීලයක් වගේම පරිපූර්ණ සැනසීමක් අත්දකින්න කෙනෙක් කියලා. එතකොට හිතලා බලන්න අපි භාවනා කරලා ඉනතුනේ මොහොතක් අර විදියට හිත තැම්පත් වුණා නම් මොහොතක් අපි ඒ සිහිය දිනු කරගෙන හිටියානම් ඒක තුල තියෙන ඒ මොහොතක සැනසීම රහතන් වහන්සේට පුළුවන් අය 24 පුරාම වඩන්න. ඇත්තටම කියනවා නම් ඒක වැඩිලා තියෙන එකක්. අපිට බෑ ඒක පුරුදු කරගන්න. අපිට බෑ ඒක ක්‍රියාත්මක කරලා තියාගන්න. අපි කව තියාගන්න, පවත්වා ගන්න බෑ. නමුත් උන්වහන්සේට ඒක පවත්වා ගන්න උවමනාවක් නෑ. මොකද ඒක පවතින. අන්න එහෙම ලක්ෂණයක් ඇත්තේ ඉතින්. ඉතින් ඒත් එක බලනකොට අපිට අර මේවා අර පඩිපෙලක් හැටියට තියෙනවා තමයි දේශනා කරලා තියෙනවා තමයි ඒක හේතුව මේකට යන්න ඕන මාර්ගය ඇත්තටම මේක මානසික මාර්ගයක් නෙවෙයි බුදුහාමුදුරුවෝ මේක ගැන ඒකනේ මුලින්ම හිතුවේ අර මේ මේ අමාරු දේ මේ මිනිසුන්ට කියන්න පුළුවන් දප්පා කියලා සාර්ථකයි උන්වහන්සේ හිතපු මේ විදිය ඇත්තටම හරි මොකද මේ මානසික තලය ගැන කොහොම කියන්න ඒක කිව්වොත් එහෙම නිත සංඥාවෙන් ලෝකයා අල්ල ගන්න පුළුවන් දැන් අද අපි අර කතා කරා වගේ අර මස් මාංශ කාරණාව ඉතින් මේ වගේ දේවල් පවා ඉතින් නමුත් මේක මේක හැම එකක් තුළම අර අනිත්‍ය හැටියට දකින බහැර කිරීමක් ගැන සලකන්න වෙන ඒ විදිහට සැලකෙන ඒ විදිහට සලකලා ජීවත් වෙන ඒ විදිහට හුරු වෙන රටාවක් තියෙනවා. ඇත්තටම කියනවා නම් නිවන කියලා කියන්නේ පුරුදු කිරීමක් වගේ දෙයක්. ඒත් එක පුරුදු කරන්න තියෙන වෙන මොකක්වත් නෙවෙයි. අපේ පුරුද්දට පරිබාහිරව යන්නේ. පටිසෝතගාමී කියලා කිව්වට සාධාරණයි ඒක. අපේ තියෙන පුරුද්දට පටහැනි වෙන පුරුද්දක්. අන්න එහෙම එකක් කියලා කියන්නේ පුළුවන් මං හිතන්නේ. ඒත් එක්ක ඉතින් අපේ ජීවිතය තුළ තියෙන ගොඩාක් පැති විසඳෙන්න පටන් ගන්නේවි. ගොඩාක් ප්‍රශ්න විසඳෙන්න පටන් ගන්නේවි. මූලිකව ඉතින් ඇත්තටම තියෙනවා නම් තියෙන ප්‍රශ්න තියෙන මූලිකව තමයි තියෙන තරම ප්‍රශ්න තියෙන්නේ. පැහැදිලිවම කියන්න ඕන. විශේෂයෙන්ම නීවරණ හන්ද විශේෂයෙන්ම සැකේ හින්දා. මේ හින්දා තියෙන ප්‍රශ්නය ගොඩක් වෙලාට තියෙන්නේ අපි අපේ සිහිය විශ්වාස කරන්නේ නැහැ. අපි අපේ අවධානය හෝ අපේ වුණුවෙන් ලබන අත්දැකීම් අපි විශ්වාස කරන්නේ නැහැ. ඒක හන්දයි මම අර නිතර නිතරම ඔයත් අන්න කිව්වේ ඒ අත්දැකීම් ටික ලියන්න කියලා. මොකද එතකොට අපි හිත පිළිගත්තේ නැති වුණාට ඒ වෙලාවේ තියෙන අත්දැකීම් ටික පොතේ ලියන්න වුණාම ඒ අත්දැකීම් ටික සාක්ෂි දරාවි අපි කාව ඇත්තට මෙන්න මේකයි දැනට තියෙන්නේ කියලා. අපි හිතාගෙන ඉන්න ස්වභාවයට වඩා මහතරම් මේක තුල ඇත්ත ස්වභාවය එළියට එන වෙලාවටයි අපේ ඇත්ත එළියට එන්නේ. නමුත් අපි හිතාගෙන ඉන්න පුළුවන් අනාගාමී වෙලා අරකයි මේකයි කියලා. හැමදාම බිමේ ඉඳලා වැඩ පටන් ගමු අපි බිඳුවේ ඉඳලා. ඇත්තම කියනවා රහතන් වහන්සේලා කියන අය අපිට තේරුණාට මේවා මෙඩල් හැටියට මිල් හැටියට සමාජය තුළ හරි කොහෙන් හරි අර කැපිපෙන ඉස්තර හැටියට මං හරි ගරු කරන හාමුදුරුව කෙනෙක් සාරිපුත්තන් වහන්සේ මේ මාර්ගය තුල අපිට වඩන්න කියලා කියන්නේ අන් දෙක කඩා ගන්න. හොඳේ. අන් කඩිච්ච හරකෙක් වෙන්නයි අපිට උගන්න. ඉතින් කියන මේක සාරිපුත් හාමුදුරුව උන්වහන්සේගේ අර අර මහා මහා මහා පුරුෂ විතර්ක හැටියට මොකද්ද දේශනාවේ තියෙන කංගුතර රටේ අරගෙන බලන්න මම බුදුන් කියන්නේ. මේක තුල අපිට අර අල්ලා ගැනීමකට හෝ තියා ගැනීමට දෙයක් කියනකට වඩා නිහතමානීත්වය වර්ධනය කරගන්න ආංගිය ටික උගන්වන්න. අතහරින කාරණා මොනවද කියලා උගන්වන්න. අතහරින්න පුළුවන් පැති ටික උගන්වන්න. එතකොට අපි සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන කල්පනා කරන එක හෝ ඒව ගැන හිතන එක මෙනෙහි කරන එක බ්ලා බ්ලා බ්ලා ඔක්කොම රබිෂ්. ඒවා එකක්වත් නෙවෙයි අතරම කියනවා නම් ඒ ඒ ඒ දේවල් අපිට උගන්වලා තියෙන්නේ ඒ වගේ නිදහස් වෙන්න ඒවා ඒවා තමයි අපි ගැට ගහලා තියෙන සියුම් සියුම් කොටවල්. ඒ ඒ ටිකෙන් නිදහස් වෙන්න කියලා. නමුත් අපි ඒවා අර අල්ලගෙන ගැට ගහගෙන ඉන්නවා නම් ඇත්තටම කියනවා නම් එක්තරා විදිහකට අපි සංසාරයට කොටු වුණා වගේ දෙයක් කරලා තියෙනවා. ඉතින් ධර්ම මාර්ගය තුළ අපිට පැහැදිලිවම ලැබෙන්න ඕන දේ තමයි අතහැරීමේ ලක්ෂණ. රූප වෙන්න පුළුවන්, වේදනාවල් වෙන්න පුළුවන්, සංඥාවල් වෙන්න පුළුවන්, සංස්කාර හදාගත්ත මොන හරි දේවල් වෙන්න පුළුවන්. ඕ විඥාන ඒ දේවල් වෙන්න පුළුවන්. පැත්තෙන් ඒ හැම එකකම නිදහස් වෙලා ලබන සැනසීම අර මලගෙදර බෝඩ් එක ගහලා තිබ්බට නිවන මේ පරිලෝකියට නිවන් සුව ලැබේවා කියලා අර මරණින් මත්තේ ලැබෙන එකක් නෙවෙයි. මේක මේ වර්තමාන මොහොත තුළ ලබා ගන්න පුළුවන් දෙයක්. ඒක ලබා ගන්න පුළුවන් කියන එක ඔයත් වර්තමානයේදීම අර භවනා කරන අය හැටියට මොහොතක් පොඩ්ඩක් අත්දැකීම් ලබන්න ඇති. නිවන කියන එක ගැන මොකද්ද තියෙන ඒකේ තියෙන රහ කියන එක වගේ. ඒ ඒකේ තියෙන හැටි කොහොමද කියන එක වගේ. ඔය භාවනාව තුළ ලබන අත්දැකීම් වලින් අපිට පිළිබිඹු කරලා දෙන්නේ ආන් ඒ දේවල් තමයි. ඉතින් ඒ වේ දේවල් කරගන්න ඇත්තටම පස්සේ වෙලාවක හරි කල්පනා කරලා බැලුවොත් ඔයත් කරලා තියෙන අතහරින එක තමයි. ඉතින් අතහරින මට්ටම් කීපයක් හැටියට අපි කතා කරොත් මාර්ගඵල කියන ඒවා මම හිතනවා අපිට මේ ප්‍රශ්නේ විසඳන්න ගොඩක් ලේසි වෙයි කියලා. එහෙම වුණොත් එහෙම අපි අර හිත තුල ගැට ගහගෙන තියෙන අර මහා ලොකු ධර්මස්කන්ධ හරි වෙන්න පුළුවන්. අදහස් උදහස් හරි වෙන්න පුළුවන්. මොනවා හරි කමන්නේ. ඒ ටික ඔක්කොටම යන්න දීලා නිවී සැනසීමක් ලබා ගන්න පුළුවන් කමක් හම්බ වෙවි. මම අද දවසේ වැඩසටහන ඉවර කරන්න කල්පනා කරනවා මෙන්න මේ කතාව කියලා. තායිලන්තයේදී ගොඩක් වෙලාවට කතා කරන දෙයක් තමයි අපේ ආනන්ද හාමුදුරන්ගේ ආනන්ද යන් වහන්සේගේ රහත් භාවය සාක්ෂාත් කර ගැනීම. ඒක සිද්ධ වුණේ උන්වහන්සේට කියනවනේ අර පළවෙනි ධර්ම සංගායනාවට කාශ්‍යපයන් වහන්සේ කියනවා ඔබ වහන්සේ එන්නත් ඕන ඔය හිතේදී එන්න ගන්නත් බෑ මට. මොකද්ද සාමාන්‍ය කෙනෙක් හැටියට ගන්නත් බෑ නමුත් සිව් පිලිසිඹියාපත රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන කියලා කියන්නේ එහෙම නේද ඉතින් ආනන්දහමඳුරෝ මේ සුවාසූ දහසක් ධර්මස්කන්ධේ කටපාඩම් කරගත්ත මිනිස්සයා ඔළුවේ හැම එකම තියෙන කෙනා ඒ ඔළුවේ කොයිතරම්නම් විතරක ගොඩක් තියෙන්නේ නැද්ද පොඩ්ඩක් හිතන්නකෝ මේ මතකේ ඔක්කොම තිබ්බ කෙනා හැටියට හැම එකක්ම පාවිච්චි කරන්න නැතින ටූල් ඕන තරම් මේ ඔළුවේ ඇතුලේ ඒ හැම ටූල් එකක්ම පාවිච්චි කරන්න නැති මාස ගාණක් යනකම් කරාලු මාස 3ක් දුකට වැඩේ හරියන්නේ නැද්ද? ඇත්තමනේ කතාව මේ කතාව දන්නවනේ. තායිලන්ත හැමදෙරම ලස්සනට කියනවා. අවසානයේදී උන්වහන්සේට හිතුණලු මේ ඔක්කොම අවසාන උන්වහන්සේට හිතෙන්නේ නැති කියලා කියනවා. මේ ඔක්කොම දමලා ගහලා මම පොඩ්ඩක් විවේක ගන්න ඕනේ. මේ ඔක්කොම අතහැරලා දාලා මට පොඩ්ඩක් නිදහස් වෙන්න ඕනේ. මොකද දන්න කියන සෙල්ලම් ටික ඔක්කොම ටික දැම්මා. නමුත් ප්‍රයෝජනයක් උනේ නැහැ. ආන් එහෙම මේ හැම එකකම නිදහස් වෙන්න ඕනේ කියලා ඒ අතහැරපු මොහොතේදී උන්වහන්සේ අරහත් වේ සාක්ෂාත් කරගත්තා. ඉතින් තායිලන්තේ ගොඩක් වෙලාවට කතා බහ කරන කතාවක් ඕක. ඉතින් ඒකයි උන්වහන්සේගේ අර අර ඉරියව්වකුත් නැති ඉරියව්වක උන්වහන්සේ නිවන සාක්ෂාත් කරගත්ත කියලානේ අපි අහලා තියෙන්නේ. අන්න ඒ වගේ පෙන්තුනේ අපි උත්සාහ කරමු අපේ ජීවිතය තුළ තියෙන දේවල් බැහැර කරගන්න, නිදහස් කරගන්න, අයින් කරගන්න. ඒ අයින් කරගන්නට අයින් කරගන්න අපේ ජීවිතෙන් දුක අයින් වෙවි. අපිට නිදහසේ ඉන්න පුළුවන්කමක් හැදේවි. එවන් වූ තැනකට යන්න, එවන් වූ හිතක් හදාගන්න, එවන් වූ දෙයක් අත්විඳින්න අද දවසේදී අපි මේ කරගත්ත මේ ධර්ම සාකච්ඡාවේ ඒ මතකයන් යානිසංස හේතු වාසනා වේවා කියලා මම බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒත් එක්කම මේ වැඩි ගන්න අවස්ථාවක් සලසලා දුන්න මේ ඉඩම් පූජා කරපු අයටත් ඒ වගේම මේ ස්ථානයේ ගොඩ නම් වගන උදව් කර කරපු පිටුන්දලගේ පහඳුරු ප්‍රධාන රංජනී අම්මා ප්‍රධාන හේතු සෑම සිළු දෙනාටම ආශාසනයට පූජා කරපු දෙමව්පියන්ටත් මට මේ මාර්ගය ගැන කරුණු කාරණා කියලා දුන්න ඒ ගුරුවරුන්ටත් ඒ සෑම සිළු දෙනාටමත් මේ පින් අනුමෝදනා වෙන්න ඕන. ඒ වගේම ඔයත් සෑම සිළු දෙනාටමත් මේ පින් අනුමෝදනා වෙලා අමා මහ නිවනින් සැනසෙන්නම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහ සීලවන්තං ගුණවන්තං ගුණක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං බුද්ධ පුත්තං නමාමහ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං බුද්ධ පුත්තං නමාමහ සාරා සාරා එරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ